අපි ඊයේ මේ විස්තර විභාගයට කලින් සර්වචනාංශේ හඳුන්වා දීමේ පාඩයක් වශයෙන් වේදනාපච්චය තණ්හා කියන මේ මාතෘකාවට අපිට ප්‍රවිෂ්ටි ලබා දීලා ඒ පටිච්ච සමුප්පාදයේ තියෙන මේ සම්දිස්ථානේ අපට මේ සංසාරේ ගොඩක් වෙලාවට බැඳීම ඇති කරන නැත්නම් මේ දුකට හේතු වෙන තණ්හාවට ආසන්න කාරණාව වේදනාව නැත්නම් මේ විඳීම් ශේෂ්ත්‍රයේ බව පෙන්ලා දෙනවා. ඊට පස්සේ මේ විඳීම් ශේෂ්ත්‍රයේ විශේෂයි ස්ථිරතාවයක් ඇති කරන්න ආනන්ද ස්වාමීන් වහන්සේන් අහනවා මේ pāli පාඨයේ අදහස ඒකයි වේදනා වේදනාචහි ආනන්ද අසති යම් කිසි කෙනෙකුට නාභවිස කියලා තියෙන අසති කියන පරිදි නෑ වේදනාවක් යම් කිසි කෙනෙකුට නැත්තම් මොනම ආකාරකින්වත් කොයිම තත්වයකින්වත් වේදනාවක් නැත්තම් උදාහරණ වශයෙන් කියනනම් ඇහින් හටගන්න චක්කු සංපස්සජා වේදනා පදනම් කරන බහල් වෙන ඇහි හටගන්න වේදනා ඒක ලස්සන රූප දැකීමෙන් ඇති වෙන මනාපමනාප ඒ වගේම සද්ද, ගාන, ජීවා, කාය, මන කියන මේ හය ඉන්ද්‍රියේ පහළ වෙන මේ වේදනා ඇත්තේ නැත්නම් සබ්බසෝ වේදනා අසති ඒ විදිහට වේදනා නැති වෙලාවක වේදනා නිරෝධෝ නැත්නම් තිබිච්ච වේදනාවක නිරුද්ධ වීමක් සාකල්යම සිද්ධ වෙනවා නම් අනිවෙනි අවස්ථාවක තණ්හාවක් ඒ හිතේ පළපදියම් වෙන්න පුළුවන්ද පටල වෙන්න පුළුවන්ද පහල වෙන්න පුළුවන්ද කියලායි ප්‍රශ්නයක්. ඒකට ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරන නොහෙතම් බන්තේ කියලා ඒ විදිහට හිතේ යම් වේදනාවක් නැති අවස්ථාවක් ආවොත් ඒ විඳීම් නැහැ දැනෙන්නේ නැහැ කියන අවස්ථාවේදී හිතට තණ්හාවේ බලපෑම ඉන්නේ නැහැ. තණ්හාවේ පහර වැදීම එන්නේ නැහැ. එතකොට හිත ඒ චිත්තක්ෂණේ බේරුමක් ඇති වෙලා තියෙනවා. නිවනක් ලැබලා තියෙනවා කියලා. ඉතින් ඒ නිසාම සරුවචනanse සඳහන් කරලා තියෙනවා තත්මාති ආනන්ද ඒ සේව හේතු ඒ නිසා මේකමයි හේතුව ඒසේ ඒතන් නිදානම් මේකමයි ඒකට ආසන්න කාරණාව එහෙම නැත්නම් මේකමයි සමුදය හටගන්න මේකමයි ප්‍රත්‍යය මොකද්ද මේ තණ්හාවක් හටගන්න වේදනාවක් අවශ්‍යයි කියලා. ඉතින් මේ මාතෘකාව අපි ඊයේ සාකච්ඡා කරා. ඒ සාකච්ඡා කිරීමේදී එවැනි ඒ තණ්හා ඇතිවීමට බලපාන පරිසරය නැති කරගෙන වේදනාවක් ඇති නොවෙනා තාලෙට වැඩ කටයුතු කිරීම සම්බන්ධව ත්‍රිපිටකයේ සඳහන් බොහොම විස්තර අපි ඉදිරිපත් කරගත්තා. නමුත් මට හිතුණා මේ මාතෘකාවෙම ඉඳලා අද තව ඩිංගිත්තක් ඒ ඊයේ ගත්ත ගැම්මෙන් පොඩ්ඩක් ඇතුළට යන්න ඒකෙදී කියන්න තියෙන්නේ වේදනාව යම් ප්‍රමාණයකට ඇති වෙලා වේදනාව හිත තාම හිතේ තාම වේදනාව බලපෑම හිතේ තියෙනවා අන්නේ වේදනාවේ මම ඉන්නේ මැද මේක ගෙවන් වෙන හැටි නිරුද්ධ වෙන හැටි ඡය වෙන හැටි හොඳට බලන්න හිටියොත් හිතට වේදනාව ආවත් ඒ ගෙවන් වෙන වේදනා ගෙවන් වීම පිළිබඳව පරිචයක් වශී භාවයක් ඇති කරගත්තොත් ඒත් ඒක නාට ගැලවුමක් තියෙනවා තණ්හාව ඇති නොවීමට. මම මේ කියන වචන ටිකක් පිළිසිදු මදි නිසා මම මේකට මෙහෙම සාක්ෂියක් දෙන්නම්. මේ සරුවචන් ආංශයේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පෙන්නකොට සතර සතිපට්ඨානට පස්සේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය කියලා සතිපට්ඨානේ වඩන කෙනාට ඒ සතිපට්ඨානේ හරියාගෙන එනකොට හතරාකාරයක වීර්ය හතරක් සඳහන් කරනවා අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති කියලා. ඒක සිංහලට දාන්නේ තාම හිතේ හටගත්තේ නැති පාපක අකුසල ධර්ම හට නොගැනීම පිණිස ඡන්දං ජනේති කැමැත්තක් ඇති කරගන්නවා. වායමති වෑයමක් කරනවා. විරියං ආරභති වැර ආරම්භ කරනවා. චිත්තම් පග්ගණ්ණාති දැඩි කරලා හිත ගන්නවා පදහති ඒකේ උප්පරීම අවස්ථාවේදී ඇති කරගත්ත ඉතී ඇති කරගත්ත මේ පිරිසිදු චිත්ත ප්‍රවෘතිය ආය කෙලසෙන්ද දෙන්නේ නැතුව සිංහලෙන් කියනවා නම් ඒ පෑදිජියට බොරදියෙක් වෙන්න දෙන්නේ නැතුව ඇතිවිච්ච අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න නැතුව පැවැත්වීම කරන ප්‍රයත්නය ඉස්සලාම ඊට පස්සේ දෙවෙනි එකක් කියනවා uppannānaṁ pāpakānaṁ akusalānaṁ dhammānaṁ pahānāya චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගණ්ණාති පදහති. දෙවෙනි ප්‍රයත්නය තමයි දැන් Taman දන්නවා Tamanගේ හිත චිත්ත සංතානයේ කෙලෙස් තියෙනවා කියලා. අන්නේ ඇති වෙච්ච කෙලෙස් ප්‍රහාණය පිණිස චන්දං ජනේති කුසල ඡන්දයක් පහල කර ගන්නවා වායමති ඒ සඳහා ක්‍රම සහ විදි යොදනවා විරියං ආරබති කැසපට ගන්න ගන්නවා චිත්තම් පග්ගන්නාති දැඩි කරලා අල්ල ගන්නවා හරියට දිව උඩු තල වලට තද කරලා කිහිල්ලෙන් දාඩිය එද්දි සත්මිටි කාගෙන ඒ ඇති වෙච්ච කෙලෙස් චිත්තසංතානෙ දැන්ට ඇති වෙච්ච කෙලෙස් ප්‍රහාණය කිරීමට කරලා ප්‍රධාන වීර්යයක් කරනවා කාය ජීවිත নিরপেক্ষව. එතකොට මේ තව දෙකක් තියෙනවා ඒවා නූපන්න කුසල් ඇති කර ගැනීම සඳහා ඒ වගේ ප්‍රයත්නයක් තුන්වෙනි වට සරුවචන සඳහන් කරනවා හතරවෙනිට සඳහන් කරනවා ඉතින් ඇති කරගත්තා වූ ඒ කුසල හිත භාවිත මනස මුදුවට තනවා වඩාගෙන බහුලීගත කිරීම සඳහා අර විදිහම ප්‍රයත්නයක් කරනවා. ඒක ඉතින් මම මේ අවධානය යොමු කරවන්න හදන්නේ අකුසල් සම්බන්ධයෙන් කියන පළවෙනි ප්‍රයත්නයේදී එකක් තමයි පිරිසුදු කරගත්ත චිත්තසංතානෙ කෙලසෙන් නැතිවෙන්න පවත්වාගෙන ක්‍රමය. මේක ගොඩක් වෙලාවට සමත පූර්වංගම විපස්සනාවට බොහොම ලස්සනට ගැලපෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා අපි යම් ක්‍රමයකින් ධ්‍යානයක් නැත්නම් අර්පණ සමාධියක් උපදවාගෙන ධ්‍යානෙ නැගිටිනවා. නැගිටලා පස්සේ චිත්තසංතානේ අර තිබ්බ ධ්‍යාන බලය නිසා සෑහෙන වේලාවක් අලුතෙන් කෙලෙස් හට ගන්න නැතුව ධානයෙන් පිට ධානයෙන් නැගිටලා අර පිරිසුදුකමේ ඉන්නකොට ඒ පුද්ගලයාට එන වගකීම තමයි ඒ <coughs> ධානයේ මාර්ගයෙන් අයින් කරපු නීවරණ නැවත වැද ගැනීමට ඉඳ නොතබා එහෙමම ඒක පුළුවන් තරම් වෙලා පවත්වන එක. ඒ පවත්වනකොට කරන ප්‍රයත්න සමාහට සමත උපක්‍රම වෙන්න පුළුවන් විපස්සනා උපක්‍රම වෙන්න පුළුවන්. දැන් මේ දෙවැන්නෙන් කියන්නේ තමන් භාවනා කරගෙන යනකොට හිතේ යම් ප්‍රමාණයක් කෙලස් තියෙනවා. දන්නවා දැන්ට තියෙනවා. නමුත් ඒ තිබුණට ඒවා පිළිබඳව ක්‍රියා කරන්නේ සෙල්ලක්කාර ක්‍රමේ නිසා ඒවට වඩා වර්ධනය වෙන්න දෙන්නේ නැහැ. ඒවා ගෙවම් කරන වෙලාවේ ඒවා වැය වෙන වෙලාවේ ක්ෂය වෙන වෙලාවේ නිරුද්ධ වෙන වෙලාව හුදුට බලන් ඉන්නවා ඒවා නිරුද්ධ වෙන හැටි ඒවට පොහොර ලැබුණේ නැහැ ආහාර ලැබුණේ නැහැ ඒ නිසා ඒ වගේ ඒ සංකත ක්‍රමයට ඉපදුනා පෙරලියපත් වුණා නැතිලා ගියා ඒ නැතිලා යනදී හුදුට බලන් ඉන්නකොට අර නැති කෙලස් නැති උපස්තරයක් නැවත කෙලස් නොයීමට ගන්න ප්‍රයත්නට වැඩිය වෙනස් ක්‍රමයක් තමයි මෙතන තියෙන්නේ තියෙන කෙලස් ගිවන් කිරීමට කරන ප්‍රයත්නය මේ දෙක පසුකාලන ආචාර්යවරු පෙන්ලා දීලා තිබුණා පළවෙනි එක වීරිය කෘත්‍ය බවත් දෙක සතිය කෘත්‍ය බවත් උදාහරණයක් වශයෙන් කියනවා අපි රජ කෙනෙක් ඉන්න අන්තපුරයක් නැත්නම් ඇතුල් නුවර කියලා කියන්නේ අපි කොටු බැම්ම ඇතුලේ තියෙන හරිය පිළිබඳව රජ කෙනෙක් ආරක්ෂකම දෙකක් යොදවනවා කියලා එකක් තමයි ඒකට හතුරන් ඇතුළු නොවිව පිස්ස දියාගලක් හිටවලා කාවල් කාර්යෝ තියලා මුර කාවල් යොදවලා ඇතුළට එන හැම කෙනාම පරීක්ෂා කරලා ඇතුළට ගන්න. ඒ නිසා ඇතුළට අලුතෙන් අනාරක්ෂිත තත්ත්වය ඇතුළු නොවීමට ගන්න ප්‍රයත්න එකක් දෙක තමයි ඇතුළේ දැනටමත් රජුරන්ට විරුද්ධව හතුරුකාරයෝ ඉන්නවත් දන්නේ නැහැ. ඒගොල්ලන්ට විරුද්ධව චරපුරුෂ සේවාවක් දානවා. ඇතුලේ නගරය ඇතුලේ අන්තප්පරේ කොටුව ඇතුලේ චරපුරුෂ සේවාවක් දාලා තිනවා කවුද දැනටමත් ඇතුලේ ඉඳගෙන රජුරන්ට විරුද්ධව කටයුතු කරන මේ ක්‍රම දෙකෙන් අර ආරක්ෂක දියවැලක් දාලා දියාගලක් දාලා මුරකාවල් දාලා පරීක්ෂා කරන ක්‍රමේ වීරියෙන් කරන ප්‍රයත්නයක්. එතකොට නූපන්න අකුසල් නොයිපද වීම ගන්න ප්‍රයත්නය කියලා කියනවා. ඊගාවට එකක් තියෙනවා දැනටමත් ඉපදිලා තියෙනවා නම් ඒගොල්ල පිළිබඳ අහගෙන ඉඳලා කෙලින්ම රාජාධිකරණයටපත් කරලා මරන්න යන්නේ ඇහ ගහගෙන ඉන්නවා මෙයාගේ ක්‍රියාකලාපේ සැකසයිද කියලා. සැකසහිත නම් වහාම ආයෙ පියවර ගන්න දෙන්නේ නැතුව ග්‍රහණය කරගන්න ක්‍රමය. ඉතින් ඒ අනුව බලනකොට මේ සතිය කෘත්‍යය සීයේ කෘත්‍යය අප්‍රමාදී කෘත්‍යය දෙවෙනි යටි කරන එක තමයි. චිත්තසංතානෙට දැනටමත් ඇවිල්ලා තියෙන යම් ප්‍රමාණයකට වැදගෙන තියෙන කෙලෙස් පිළිබඳව නිරීක්ෂණයක් කරනවා දුරස්තව ඉඳගෙන බලලා එයාට වඩා වර්ධනය වෙන්න දෙන්න මුල් බහ ගන්න දෙන්නේ නැහැ ආහාර සපයන්නේ නැහැ ඉඳලා ඒවා ලීන භාවයට තියෙන ආහාර නොදී දුර්වල කරන තත්ත්වයකටපත් වෙනවා. ඉතින් අන්න ඒ සම්බන්ධව මට මගේ පුද්ගලික ජීවිතේ හිතුනේ අර පළවෙනි ක්‍රමයට අර කෙලෙස් නොයෙන්නම චිත්ත සංසාරන වැදගත් නැති වෙමෙත ඉන්නනම් අපිට අරණ්‍ය ගත වෙන්න වෙනවා දුක්ඛ මූලගත වෙන්න වෙනවා ශූන්‍යාකාරගත වෙන්න වෙනවා මොකද ඒව අපි ඒ කෙලෙස් නැති තැන් වශයෙන් හඳුනන අපි ඒකට වෙලා ඉඳගෙන පුළුවන් තරම් හිත කෙලස් නොයන විදිහට ඉසල නැති කරගෙන මොන හරි කමකින් ආය නොයන විදිහට ආරසා කිරීම. දෙවෙනි ක්‍රමය තමයි අපි සාමාන්‍ය එදිනදා ජීවිතය ගත කරනවා. ගත කරනකොට එක එක කෙන හිලි එක එක දුර්සසතා එක එක අඬදබර ටික ටික හිතට එනවා. ආවට පස්සේ ඒ ආපු දේවල් පිළිබඳව විදසුන්නුවසින් නුවණින් නැත්නම් විපස්සනා ක්‍රමයට සතිය හොඳට බලවත් කරගෙන ඒක දිහා බලන සිටීමෙන් අර තරම්ම කැලේකට අදින්ග ගත්ත ගහක් ඇත්ත ගිය ශූන්‍යාකාරයකට ගිය කෙනෙකුගේ තරම්ම නැති වුණාට ඒ කෙලෙස් වල විෂ මරන්න පුළුවන්. ඒ කෙලෙස් වල තියෙන ඒ හිතෝකාර ගති බලන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම ජීව ඉන කාලේ මට එකම සාන්තිය තිබුණේ. ඉතින් ඒක නිසා ඒ වගේ තියෙන ධර්ම කොටස වලට මගේ වැඩි රුචියක් තියෙනවා. මේක සම්පූර්ණ කෙලෙස් නැති පරිසරයක ඉඳලා කරන්න බෑ. කෙලස් තියේදී අඩු කරන්න ඕනේ කියලා. උදාහරණයක් වශයෙන් දෙනවා නම් අපි සාමාන්‍ය ශල්‍ය කර්මයක් කරනකොට ඒ ලෙඩා ගන්න ඕනේ මේ ජීවන වර්ණය කරපු ශල්‍යගාරයකට. ඒක තමයි සම්මත වෛද්‍ය රීතිය. නමුත් යොද බිමකදී ඒව මොනවක්වත් කරන්න බෑ. කකුල කැපෙල තියනවා නම් ගත්ත කූඩාරමට කැපුවා. ආය ඇනස්තීසියා කරන්න වෙලාවකුත් නැහැ. ඩිස්ඉන්ෆෙක්ට් කරන්න විදියකුත් නැහැ. එම කැපුවේ නැත්නම් ඉතුරු ගැලවත් රකින්න බෑ. ඒ නිසා එතනදී ඒ කරන වැඩපිළිවෙලේදී ඒ හදිසි තත්ත්වය අතතේදී අර වෛද්‍ය නීතියට විරුද්ධ යamak නෙවෙයි නමුත් ඒ ප්‍රයෝජනේ සලකලා කරන වැඩක්. අන්න ඒ වගේ මේ වේදනාව යම් ප්‍රමාණයකට ආවත් නැත්නම් දැනටමත් හිතට ඇවිල්ලා තියෙන බව දැනගත්තත් එයින් තෘෂ්ණාවක් ඇති නොවීම පිණිස කටයුතු කරන සෙල්ලක්කාර ක්‍රමයක්. එහෙම නැත්නම් ප්‍රායෝගික ක්‍රමයක් අනිවාර්යයෙන්ම මේ දේශනාවේ තියෙනවා. ඒක පළවෙනි එක තමයි වේදනා නොයෙන්දම කටයුතු කරන එක ඒක සමත පූර්වංග ක්‍රමයක්. ඒකට ගැළපෙන ක්‍රමයකට වෙලා ඉඳලා තැනකට වෙලා ඉඳලා අරසා කරනවා. දෙවෙනි එක තමයි වේදනාවක් ආවට පස්සේ වේදනාවක් ඇවිල්ලා තියෙනවා හඳුනාගෙන ඒක වඩා වර්ධනය වෙන්න දෙ නැතුව ඒකේ ගවන් හිටන පැත්ත, ක්ෂය වෙන පැත්ත, වැය වෙන පැත්ත හොඳට බලනිනකොට ආයේ ඒකෙන් බෝවීමක් ඇති නොකරගෙන චිත්තසංතානෙ පිරිසුදු කරන ක්‍රමයක්. අන්න ඒ ක්‍රමයක් ඔය බාහ්‍ය දාර්ශනික පිළිබඳව දීපු කෙටි උපදේශෙත් ගැබ් වෙලා තියෙනවා. ඊට වඩා ඩිංගිත්තක් විස්තර සහිතව මේ මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ සඳහන් වෙලා තියෙන්නේ. ඒකෙදී සඳහන් කරනවා ඉතින් ඒක හරිය අර පළවෙනි ක්‍රමේ තියෙනවා නම් හොඳයි. කිසි දෙන්නේම නැති වෙන්න රැක ගන්න පුළුවන් නම් හොඳයි. එහෙම බැරි නම් කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙකුට මේ ක්‍රමයක් යොදවලා බලන්න පුළුවන්. දැනටමත් චිත්තසංතානයේ ටිකක් කෙලසිලා තියෙන්නේ. හැබැයි ඒක ඝන බහල වෙන්න දෙන්නේ නැතුව බහුල භාවයට යන්න දෙන්නේ නැතුව ඒක එතනදීම කීකරු කරගෙන යහට ආහාර නොදී ගවන් කරන පැත්ත. අනේ ඒකෙදී මාළුන්ක පුත්‍ර කියලා කියන්නේ වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච කෙනෙක් ඒ නිසා එයාට සුත්තමේ ඥාන හෝ ජීවිතය හැඩගස්ස ගන්න මුල් වයස නෙමෙයි ගත කරන්නේ වයසයි. නමුත් හොඳටම සංවේගයේ පහළ වෙනවා. බුදුචාන් වහන්සේ ළඟට ගිහිල්ලා සඳහන් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ මට පැත්තකට වෙලා දැඩි වීර්ය යොදලා භාවනා කරන අදහසක් ඇවිල්ලා තියෙනවා මම යන්නයි හදන්නේ මට කමටහනක් දෙන්න. එතෙන්දි සර්වඥාන් සඳහන් කළා තියෙනවා මේ මම මෙච්චරත් කමටහන් දීලා තියෙද්දි එක එකන ඇවිල්ලා වෙන වෙනම කමටහන් ඉල්ලනවා. ටයින්ටර් කරන්න ගියාමත් ඔක්කොට වෙන වෙනම ඕනේ. කියලා තියෙන හරිය කියන්න කියලා තියෙන ඒ වුණාට අර මොකක්ද ඔය පිළිච්ච නැති ගතියක් තියෙනවා. ඒකට ගිහිල්ලා එක්කන එක්කන ඒ හම්බ වෙන්න ඕනේ. ඒකට බුදු ජානහසේ අර මමත් ටිකක් ඒක කරනවා. බුදු අමෝක් කරලා තියෙනවා. ඒ මාළුගේ පුතු සාංශර බැලලා දෙනවා. උඹ වගේ නාකින්දත් මෙහෙම නම් ඊළඳ හරි කොච්චරක් එයිද මං ගාවට. එක එක නැවිලා එක එක වෙන වෙනම ඉල්ලනවා. මම කියන්නේ මේ තනෙම්ම කිරි බොන්න හදනවා කියලා. තිත් එකෙන් බොන්න කැමතිත් නෑ. කිරි ටිකක් හදලා දුන්නා ගන්න බෑ. අම්මගේ තනෙම්ම ඉල්ලෙන්න. ඒකේ දෝෂෙකුත් නෑ. ඉතින් තන කිරි වල වටිනාකමකුත් තියෙනවා. කෙසේ නමුත් මෙහෙම කියලා මාළික ප්‍රතිසාරණ තරීම කියලා එළවලාම දාන්නේ ප්‍රශ්න වගේක් අහන. ඒ ප්‍රශ්න අහන්නේ කමඨාන දෙන්නේ ඉස්සෙල්ලා උසාවියට නගලා හරස් ප්‍රශ්න අහනවා වගේ යාගේ සංවේදීකම එහෙම නැත්නම් සංවේගය සංසාර පිළිබඳව කොච්චරක් මෙයා සංවේග වෙලා ඉන්නවද කියලා දැනගන්න අහනවා යංකිච්චි යංකින්චි මාළුක්‍ය පුත්ත චක්කු සම්පස්සජා චක්කු විඤ්ඤය රූපං යම් කිසි මේ ඇහැට දකින්න පුළුවන් જાති රූප තියෙනවා අදිත්තං අදිත්ත පුබ්බන්න පස්සතින පස්සිසන්ති ඒක දැකලා නැහැ කවදාකවත්. ඒ වගේම දකිමිනුත් නැහැ. බලමිනුත් නැහැ. බලන්න වෙයි කියලා හිතන්නත් බෑ. එන්නේ ඒ වගේ චක්කු සංපස්ස චක්කු විඤ්ඤාය රූපයකින් ඔබට ප්‍රේමයක්වත් ඡන්දයක්වත් කැමැත්තක්වත් පහළ වෙයිද කියලා අහනවා. බෙහිත කෙලසෙයිද කියලා අහනවා. ඔබ කවදාවත් දැකලත් නැහැ, බලමිනුත් නැහැ, පෙනෙමිනුත් නැහැ, බලන්න වෙයි කියලා හිතෙන්නෙත් නැහැ. එතන මාළිකපුත්තු සාංශ කියනවා එහෙම දෙයකින් ස්වාමීන් වහන්සේ චන්දංවා රාගංවා ප්‍රේමංවා ඡන්දයක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් හටගන්නේ නැහැ කියලා. ඊට පස්සේ රෝචනාංශය අහනවා සෝත විඤ්ඤය සද්දක් කණින් ඇසී සිටි සද්දයක් තියෙනවා ඒකේ මේ කවදාකවත් උබහලා නැහැ. ඒ වගේම දැන් අසමිනුත් නැහැ. ඇහිමිනුත් නැහැ. මත්තට ඇහි කියලාත් නැහැ. අන්න එවැනි සද්දකින් ඔබට කෙලෙසයක් හටගන්න. තණ්හාවක් හටගන්නේ නැහැ. ඊට පස්සේ මේ ක්‍රමය ගාන ජීව කාය මන කියන හැම පැත්තකම යොදව දානවා. ඒ කියන ගඳක්, ඒ කියන රසක්, ඒ කියන පහසක්, ඒ කියන හිතට වැදෙන දෙයක් විඳිලා නැත්තම් ඔබට කෙලෙස හටගන්න පුළුවන් කියලා. ඉතින් මේක පිළිබඳව ඒ විග්‍රහයක් සපයන එහෙම නැත්නම් විවරණයක් සපයන මහසිසයඩෝ ස්වාමීන් වහන්සේ මේ සූත්‍රය ගැන හර දක්වලා කියනවා. ඒක නිසා අපිට කෙලෙසයක් උපදිනවා නම් මේ මොහොතේ පමණයි. කවදාකවත් අතීත කෙලස් කියලා જાතියක්වත් අනාගත කෙලස් කියලා જાතියක්වත් නැහැ. ඒ මොකාවත් එන්නේ දැයි. ඒක නිසා අපි මේක නොදන්නව නිසා නොදන්න ඇත්තෝ මේ අතීතයේ දේවල් ගැන කල්පනා කර කර පුදුමාකාර පශ්චාත්තාවයක් ඇති කර ගන්නවා. ඒකෙන් අහවල් කියලා සිද්ධියක් සිද්ධ වෙන්නේ නැහැ, ලාභයක් ඇති වෙන්නේ නැහැ. මේ වෙච්ච දෙයක් එයා කටේ හිතනවා ඒකෙන් කෙලස් වෙන්නේ නැති කාට හරි හිතරි දෙන්නේ නැති නිසා මට පෞසිච්ච වෙනවා කියලා. නැත්නම් වෙන්න තියෙන දෙයක් හරි අරගෙන හරියට පශ්චාත්තාප වෙනවා. නමුත් ඒ කෙනාට තේරෙන්නේ නැහැ පශ්චාත්තාපේ සිද්ධ වෙන්නේ දැන් කියලා. වර්තමාන මොහොතේ තමයි ඔක්කොම සිද්ධ වෙන්නේ. හැබැයි එතන ඉඳගෙන අපි අතීතය ගැන හිතනවා, අනාගතය ගැන හිතනවා. ඊපස්සේ ඒරම සංඥාවල් වගේ කියන වැඩක්. ඒ සංඥා කෝක වුණත් ඒ කෙනා විඳවනවා. ඊට පස්සේ මේ මානුක පුත්‍ර ස්වාමීන් වහන්සේට බුදුරජාණන් මතක් කළා කියනවා මානුක පුත්‍ර මේ රූපයක් බලනකොට ඒකේ දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යතිව බලන රූපේ ඔච්චරයි තියෙන්නේ. ඒ රූපේ කෙලෙස් නැහැ. රාගිකුත් නැහැ. ප්‍රේමිකුත් නැහැ. නමුත් උඹ තමයි වර්තමානයේ ඒ රූපෙට ඒ රාගේ ඒ ප්‍රේමේ උඹ වක් කරන්නේ. ඉතින් ඒක නිසා අපට පුළුවන් නම් රූපේ බලලා එතනින් නතර වෙන්නේ ඒකට රාගය හෝ ප්‍රේමය හෝ ඡන්දය හෝ වක්කරන්නේ නැතුව කෙලස් නැහැ. ඒකට අතීත රූප වලින් කෙලසුත් නැහැ අනාගත රූප වලින් කෙලසුත් නැහැ දැන් ඉන රූපෙත් රූපෙත් පෙනිලා තියෙන්නේ. ඒ මනාපමනාවත් පහළ වෙලා තියෙන්නේ. නමුත් උඹ ඒකට ප්‍රතික්‍රියා කරන්න යන්නේ නැත්නම් ඔච්චර තමයි මට කියන්න තියෙන්නේ. අතීත රූප වලින් බේරෙනවා අනාගත රූප වලින් බේරෙනවා තර්කෙම අයින් කරනවා වර්තමානයේ රූපයක් දකිමින් ඉන්නවා දකිමින් ඉන්නකොට ඒ රූපයේ දිත්තේ දිත්තමත්තම් භවිෂති කියන විදිහට හුදු පෙනීමේ පෙනීම පමණයි ඒකට මේ මට තියා ගන්න ඕනේ මේක දැක්කා හොඳයි සුභ මංගලයක් ආදි වශයෙන් ඒක පිළිබඳ තරංග හෙන්ද යන්නේ නැහැ දැන් නැත්නම් ඒ රූපෙන් කෙලස් උපදින්නෙත් නැහැ විදිහට සද්ද ආදි වශයෙන් මේ දිත්තේ දිත්තමත්තම් භවිෂති සුතේ සුතමත්තම් භවිෂති මුතේ මුතමත්තම් භවිෂති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂති කියලා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සර්වඥතා ඥානේ පද හතට කුඩු කරලා දෙනවා. ගොනු කරලා දෙනවා මෙන්න මෙච්චරයි තියෙන්නේ. ඒ නිසා දැකීමේ දැකීම ප්‍රමණයෙන් අතර වෙන්නේ හික්මියක්. ඉතින් එහාට ගිහිල්ලා ඔය ගැන කල්පනා කර කර හිටියොත් තමයි ඒ දකින්න රූපේ මතින් අර ඇති වෙච්ච මනාපමනාප දෙක කන බහල වෙලා බොහෝ වෙලා භාංචපට ඒකට ආතුර වෙන්නේ ඒක නිසා ඒ රූපයේ ඒ ශබ්දයේ ඒ කන්දේ රසයේ කවදාකවත් කෙලස් නැහැ ඒව නිකන් කාම ගුණ පමණයි ඒක කාමයක් බවට ඡන්දයක් බවට ප්‍රේමයක් බවට පත් වෙන ඔබ ඒක වැඩි අතපත ගන්න කියලා හුරතල් කරන්න කියොත් දසන කාමේ එහෙම නැත්නම් දසන, සවන, සමුල්ලේපන, ආදි වශයෙන් යමක් දැක්කට පස්සේ අපි ඒක කෙලෙස් උපදින ක්‍රමේ උගාක් වෙලාවට අපිට කෙලෙස් උපදින්නේ දැකීමෙන් ඊට පස්සේ ඒ දැකපු දේ අහන්න ආසාව ඇති වෙනවා දසන සවන සමුල්ලේපන කියලා කියන්නේ නිතර ඇසුරට කැමැත්තක් ඇති වෙනවා ඊට පස්සේ ආලිංගනයේ කැමැත්තක් ඇති වෙනවා අන්තිමට සංසර්ගයට වැටෙනවා මේ විදිහට ඒ කෙලෙසයක් හටගෙන හිතක් ඒ දකින්න රූපයෙන් අර වගේ ආසාදනය වෙන තත්ත්වයට යන්නේ ක්‍රමයෙන් ඒ නිසා කෙනෙකුට සතියෙන් ඒ සංසිද්ධිය දිහා හොඳට සවිස්තරව ඊටාත්ම සංවේදීව බලන හිතියොත් මේ එක එක මට්ටම් වලින් මේ දකපු රූපේ વિશે අපි කියනවා මනනන්දනීය භාවයට සද්දයක් කරනොත් කංකලු භාවයට ගඳක් අදිනොත් ඒක ඉවක් බවට පත්වලා ඒක දිගේ යන ගතිය රසමස උලක් ඇවිල්ලා ඒ රස ගේදේ පහළ වෙන හැටි කයට අහුවෙන පහසක් නිසා අපි මත් වෙලා ඒකට නතු වෙන හැටි ධර්මයට හිතට අහුවෙන ධර්මතාවය ගන්න නතු වෙන හැටි මේ ක්‍රමයක් තියෙනවා අන්නේ ක්‍රමයේ කොතනකින් හෝ සතියට අල්ලගන්න පුළුවන් නම් එතනින් එහාට වර්ධනය වීමේ කටයුත්ත සතිමත් පුද්ගලයාට යම් ප්‍රමාණයකට කීකරු කරන්න පුළුවන් යම් ප්‍රමාණයක් කාම්බම් කරගන්න පුළුවන්. නොදැන හිටියොත් කෙලින්ම අර සීක්‍ර ගමනින් ගිහිලා වැටෙන එකයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට අර බුදුජානනාංශය අර මාළුක පුත්‍ර ස්වාමීන් වහන්සේට ඉසල බෑයි කිව්වට පස්සේ කමඨාණක් දෙන ඔය කමඨාණ තමයි බාහ්‍ය දාර්ශනිකයට දීපු කමඨාණ. ඉතින් මෙයාට හරි සතුටක් ඇති වෙනවා. මාළුක පුත්‍ර ස්වාමීන් වහන්සේට හරි සතුටක් ඇති වෙනවා. මේ කරණ තියෙන ගාන දීලා බුදුන්සේ සමීකරණ දෙනවා. දැන් මෙයා හිතනවා මේ සමීකරණය තුළ ඉක්මනට කියලා ගාන හදා ගන්න ඕනේ කියලා යන්න ඉස්සර වෙලා බුදුජානනාංශයට නැවත යා ප්‍රකාශයක් කරනවා ස්වාමීන් වහන්සේ මට මේක කාරණේ වැටුණා හරියට දන්නේ වැටුණා නම් මෙන්න මෙහෙමයි වෙන්නේ. වැටුණා නම් වෙන්න ඕනේ මෙහෙමයි කියලා එයා මේ බුදුජානනාංශයට තමන්ට වැටහිච්ච ප්‍රමාණය ප්‍රකාශ කරනවා. මොකක් භාවනා කරන්න යන්න ඉස්සර වෙලා. එයා කියනවා යම් කෙනෙක් මෙවැනි බණක් අහලා නැහැ කලින් වඩන ලද සතියකුත් නැහැ එන කෙලෙස් නොවේවා කියලා බයකුත් නැහැ. ඒ කියන්නේ අනාගෙන කක්ක කොට ඉන්න කෙනෙක් සාමාන්‍ය පුතත්ජනෙක් ගැන කතා කරනවා. ඒ කෙනෙකුට වෙන්නේ තියෙන්නේ රූපන් දිශා සති මුට්ටය රූප දකින්න නමුත් කිසිම සතියකින් නෙමෙයි බලන්නේ. ගැන භාවනාමය හික්මීමක් නැහැ. භානාමේ සංවරයක් නෑ රූපන් දිස්වා සති මුත්ත පිය නිමිත්තා මානසිකරෝති අනේ මම මේක දැක්ක කොච්චර වටිනවද මගේ ඇස් දෙක බොහොම පිං කරලා තියෙනවා ලස්සන රූපයක් නේ මම දැක්කේ කියලා ඒ දැකපු එක පිළිබඳව ප්‍රියමනාපව නිමිති ගනිමින් පිය නිමිත්තා මානසිකරෝති සාරත් චිත්තෝ වේදේති බොහොම රස වින්දනයකින් යුක්තව සාහිත්‍යයෙන් යුක්තව රසාස්වාදයෙන් යුක්තව සාරත් හිත කියලා කියන්නේ ඇලිය වෙඳිගත් හිතකින් අරක වේද මේක වින්දනය කරනවා දැකපු රූපය සාරත් චිත්තෝ වේදේති තංච අජ්ජෝස තිත්තති ඊට පස්සේ හිතනවා අනේ මේක මේ ඇහැකට දැකිය යුතු නොබලව නොහැරිය යුතු වටිනා චිත්‍රයක් මේක මට මේ හිතක් දකින්න නැත්තම් මගේ ගෙදරටත් දකින්න නැත්තම් මේක ෆොටෝ එකක් ගන්න නැත්තම් මේක ලොකු කරලා තියාගෙන ඉන්න නැත්තම් කියලා අරකට ඉතින් ඒකත් එක්ක ගෙවැදීමක් කරනවා. ඒකට රිංග ගැනීමක් කරනවා, අජෝසනයක් කරනවා. මේ දැකපු රූපය පිළිබඳ ආඩම්බරේ සතුටින් ඒ දැකපු එක පිළිබඳව අපි කියනවා රස ආස්වාදනය කරනවා. එහෙම නැත්නම් ඒක ඇලි ගලී වාසය කරනවා. තස්ස වඩති වේදනාව. එතකොට එnde end යාටේ මම දැක්ක මේ රූපේ කියලා අර දැකපු රූපය පිළිබඳව රස ආස්වාදයේ පිළිබඳව ගොජ දාන්න පටන් ගන්නවා. අර ඒ ඒ වෙන විදිහකට කියනවා නම් ඒ රූපයෙන් ඇතිවෙච්ච ආශාව නිසා දිගටම රූප බැලීමේ චිත්ත වීති රාශියක් පහළ වෙනවා. එයාට ඒකට මතක නැහැ ඒ වෙලාවට ඇහෙන්නේ නැහැ කියන එක. එයාට යට මතක නැහැ ඒ වෙලාවේ රූප බලන වෙලාවේදී ගඳ බලන්න බෑ, රස බලන්න බෑ, පහස බලන්න බෑ. අර රූප වීතිය දිගේම ඒකම පෝෂණය කරමින් මත් වෙලා අපි කියන්නේ ගිනි කන වැටෙනවායි කියලා. යම් කිසි ඔය සත්තු දඩයන් කරන්න යන මිනිස්සු ඒකයි කරන්නේ. වයසතාට කෙලිම ටෝච් එක ගහපුවාම ඒකේ කොච්චර මත් වෙනවද කියනවා උට වටපිට බලන්න බෑ ගිනි කනවා කියන. ඒ වගේ තමයි අපි ලස්සන දෙයක් දැකපුවාම කාම භෝගී කෙනා විශේෂයෙන්ම සාහිත්‍ය රසස්වාදී කෙනා කාටෙන් කෙලක් දැක්කේ. බලාගෙන කටත් ඇරෙනවා නිකම්ම. ඒ තරම්ම ඒ ඒකේ තියෙන ආසාව. ඉතින් ඒකවල දිගටම අර වේදනා චෛතසිකයේ ගොජ දම දම කොටින් කොට වැඩෙන්න පටන් ගන්නවා. තස්ස වඩති වේදනා අනේකා රූප සම්භව. ඉතින් මේ රූපයකට පදනම් කරගෙන මේක හදපු කෙනාට ස්තුති කර කර නානා විදියට අරක පිළිබඳව අර්ථකථන දෙමින් රූප ලෝකෙක අතරමං වෙනවා ගිනි කඩා වැටිච්ච හාවෙක් වාගේ. ඒ සාමාන්‍ය දඩයක් කාර්යයක් කරන්නේ මේ හාවෙක් වගේ ගිනි කඩා වැටුණාට පස්සේ වට ගත්තට පස්සේ ඒ ටෝච් එක හොල්ලන්නේ නැතුව දරා තුපා ගන්න නැතුව කරකොල පා ගන්න නැතුව හිමීට සතාට කිට්ටු කරනවා. කිට්ටු කරන්නේ දඩයක්කාරයෝ කියනවා මම දැන් ඉන්න මිනිස්සු නම් මම දන්න පාට මිනිස්සු කියනවා ඒ සතා දරු ගැබක් තියෙනවා නම් ඇහි රූපෙන් කියන්න පුළුවන්. ඒ දඩයක්කාරයෙක් වුණා සාමාන්‍ය ඒ පැටවදන්න ඉන්න සතෙකුට ගාන සතෙකුට වෙදිචියක් නැහැ කියලා කියනවා. දෙක ඈතද වෙදිචිනකොට එල්ලවල තියෙනවා. ඒ නිසා ගිනි කන වට්ටගෙන ළඟට යනවා. ඒ ගිනි කන වට්ටගත්තට පස්සේ දැනගන්න ඕනේ දැන් ඉතින් අන්තිම අමාරුවක වැටලා ඉන්නේ. ඒ කඩයක් අර දැන් තමයි ළඟට එන වෙලාව. ඒ වගේ තමයි මේ රූපයක් බලනකොට ඒ රූපේ අර විදියට මනනන්දනීය තත්ත්වයටපත් වුණාට පස්සේ මාර බලවේග බොහොම සමීපේට පැමිණෙනවා අර දීලා තියෙන ඉඩ දිගේ. ඒක බොහොම හොඳ වීදියක් හැදෙනවා. Tamanට Taman කරා කෙලස් මාර සීනාව කිට්ටු කරන්න. අභිජ්ජාව විහෙසාව. එතකොට ඒකට යා දැඩි ලෝභයෙන් යුක්තව අනේ මේක කොහොමද මම දිගට පවත්වාගෙන යන්නේ කියලා ඒක පිළිබඳව වෙහෙසක් ගන්නවා එහෙම නැත්නම් මානසික ආතතියක් ඇති වෙනවා නැත්නම් අසහනයකටපත් වෙනවා මෙච්චර ලස්සන රූපේ මම හිත මේක ගන්නෙ කොහොමද ආදි වශයෙන් ඒකේ තිබුණ බැඳීම නිසා අවිද්‍යාව නම් දැඩි ලෝභයත් විශේෂයක් ඇති වෙන්න පටන් ගන්නවා දැන් මේක බලලා මදි තාම තව ඉවරණ කරන්න බෑ හිතත් ගන්නෙ කොහොමද කියලා ඒ අර තණ්හාවේ තියෙන ස්වභාවය තමයි කාදා සතුටක් ඇති කරන්නේ ඒක ඉදල් කුඩට වතුරක් කරනවා වගේ ඒක බලාහන ඉඳ තියෙන මේ වෙහස ඒ කෙනාට පේන්නේ ආස්වාදයක් රසාස්වාදයේ විදිහට පේන්නේ. ඉතින් ඒ විදිහට අභිජ්ජා වේසා චිත්තම සූපහඤ්ඤති ඉතින් හිත මේ දැනට මේ විඳින්මින් ඉන්නේ ඒ වුණාට හිත කරන්නේ කොහොමද මේක මගේ නෑදෑයන්ට දෙන්නේ කොහොමද මම ගෙදර ගිහිලා බලන්නේ කොහොමද ආදි වශයෙන් ඒ මත පුදුමාකාර හිත වෙහෙස කර තත්වයකට ඒකට කියනවා අපහසු තත්වයකට හිතපත් වෙනවා. ඒ බලාගෙන ඉන්න ගාම ඒවන් ආචිතතෝ දුක්ඛං ආරානිබ්බාන සංති. මේ මනුස්සයා මේ විදිහට අර බලපු රූපය හරහා පුදුමාකාර දුක් ගොඩක් එකතු කරනවා නිවදෙන් එnde එnde එnde ඇත්ත. මේ වේදනාව කියන කඳුර ගන්න හෝ තණ්හාව කියන කඳුර ගන්න හෝ මොකක්වත් නැහැ තමයි සම්පූර්ණ ගිනි කඩා වැටිච්ච සතෙක් වාගේ මේ වෙන සංගතිය සංසිද්ධිය අඳන්ව ගන්න බැරුව හරි වෙහෙසකටපත් වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේකට දීපු උපදේශය තමයි මේ මේක තමයි වෙන්නේ මේකෙන් ඇත්තටම යෝගාවචරයක් වශයෙන් ගන්න තියෙන්නේ ඒ රූපයේ කෙලෙසයක් නැහැ ඒ රූපේ දිහා අර ගිජුව බලන කෙනා තමයි එතෙන්ට කෙලස් වක් කරන්නේ ඒක උපමාවකට කියනවා නම් රූපයෙන් කාම ගුණය හරහා අපේ හිතට සංඥාවක් එවනවා ඒ සංඥාවට ආශාව ඇති වෙන්නේ මගේ රුචි අරුචිකම් වල හැටියට. උදාහරණයක් වශයෙන් කිව්වොත් මේ මරිච්ච බලුකුණක් දකින්නකොට මිනිස්සෙකුට අප්‍රසන්න ගතියක් ඇති වෙනවා. කබරේකට පුදුමාකාර රසයක් එන්න පටන් ගන්නවා. ඒක නිසා මේ එකම දේ එකම රූපය මිනිස්සේ දකින්නකොට පිළිකුලක් අමනාපයක් පහළ වෙනවා. නමුත් කබරේ කබරේ කොටේට රසමස උලක්. එසේකට මනාපයක් පහළ නිසා රූපේ නෑ බලුකුණේ නෑ මොනවත්. ඒ කෙනා තමයි ඒකට වක් කරන්නේ. ඉතින් ඒ නිසා මේ දෙක එකතු වෙන තැන රූපේ නිසා ඒ පැත්තෙන් වර්ණ රූපයක් ආපතගත වෙනවා චක්කු විඥාණයට. ඒ වෙනකොටම පරණ පුරුදු අපේ රස අගයන් ආඩම්බරයන් වන හැටියට කවරේකට මනාපයක් ශිෂ්ට සම්පාදමසුට අමනාපයක් පහළ වෙනවා. එහෙම නැත්නම් හේනක පඹේක් හයි කළා තියෙනවා. ඉතින් හිවලෙක් කාවෙක් එනකොට එයාට ඒක දකින්නේ මිනිස්සෙක් ඉන්නවයි කියලා. ඒසයි මිනිස්සයා බය වෙලා දුවනවා. ගොවියට අනේ හරි වටිනවා මගේ පඹය නිසා මගේ කෙත රකින්නයි කියලා ඒ පඹය දකින්නට සතුටක් ඇති මේ පඹයෙන් බෙන්න ඕනේ කාරණාව සිද්ධ වෙනවා. නමුත් අර මේ සතාට බයක් ඇති එකම පඹය. මේ දෙල්ලම තමයි යන්නේ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් එවැනි මේ රූපයේ කෙලෙස් නැහැ කෙලෙස් තියෙන බලන කෙනාතේ අපි ඊයත් මතක් කරගත්ත විදිහට සංකප්ප රාගෝ පුරුසස්ස කාමෝ Tamange සංකල්ප ටික රුචි අචිකන් ටික තමයි අපි රූපහරා සද්ධහරා නැවත නැවත අලුත් කරගන්නේ නැතේ කාමායානි චිත්තානි ලෝකේ ওই ලෝකයේ තියෙන විචිත්‍රකම නෙවෙයි අපි කුප්පන්නේ ඒක නිකන් පොඩ්ඩක් අවසලා දෙනවා විතරයි අපේ ළඟ තියෙන කෙලෙස් වැකිරෙන්න පටන් ගන්නවා. ඒ නිසා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ සංකල්ප රාගයයි පුරුෂයාට දෙන කාමේ තිත්තේව චිත්‍රානි තතේව ලෝකේ. ඒ ලෝකේ තියෙන මේ විචිත්‍ර චිත්ත එහෙම තිබිච්චාවයි. අතෙත්ත දීරෝ විනීති චන්දං. ධීර පුරුෂයා යෝගාවචරයා තමන්ගේ තියෙන අර රාගය කාමච්ඡන්දය හික්මවා ගන්නද සත්‍යමත් වෙන්න හදුනා මිසක් මේ ලෝකෙ මට්ටම් කරන්න යන්නේ ලෝක කාම වස්තුගෙන් අයින් කරන්න හදනවා කියන කවදාකවත් කරන්න බෑ. ඒ වෙනුවට කරන්න තියෙන තමන්ගේ එක්ක වේදනා මට්ටමේ එක්ක තණ්හා මට්ටමේ මේ සිද්ධිය ඇති වෙන හැටි දිහා බලලා ඒකට දෙන ආහාර නතර කරලා ඒක එහෙම දුර්වල වෙන්න ආරින එකක්. ඉතින් ඒක හරීම විප්ලවීයයි, හරීම රැඩිකල් වාදී. ඉතින් ඒ නිසා ඒකෙදී මේ තාම වේදන ඇවිල්ලා නැති තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. තාම රාගය ඇවිල්ලා නැති තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. හිතට දන්නවා දැන් මට මෙන්න මේක නිසා මනාපයක් පහළ මේක නිසා මනාපයක් පහළනවා කියලා දාන්න. නමුත් ඒකේ දිහා බලන්නේ කොහොමද? ඒ සංසිද්ධිය වේදනාව නිසා තණ්හාව ඇති වෙන හැටි. උදාහරණයක් වශයෙන් කියන අපි ලස්සන චිත්‍රපටයක් බලන ඉන්නවා. ඒ චිත්‍රපටයේ ත්‍රිමාන රූපීව ලස්සන సౌందర్యාත්මක දෙයක් පේනවා. නමුත් මේ පුද්ගලයා චිත්‍රය දිහා බලනකොට ප්‍රොජෙක්ටර් එක දිහා බැලුවොත් ඒ චිත්‍රය ප්‍රක්ෂේපණය කරන ප්‍රොජෙක්ටරය බැලුවොත් එයාට පේන පටන් අර ගන්නවා ඒ ප්‍රොජෙක්ටරේට චිත්‍රයට මේ චිත්‍රපටයට ශාලාවට එන්න බොහොම ඉස්සලා පුංචි මේ සෙලුලොයිඩ් තිරයක තමයි මේ සෙල්ලම් ටික ඔක්කොම තියෙන්නේ. ඒ සෙලුලොයිඩ් තිරයට මෙහා පැත්තේ තියෙන්නේ ඒක සඳහා එන හුදු ආලෝක ධාරාවක්. ඊට පස්සේ කෑම් එකක් තියෙනවා හරියට වේගයකින් කරකිනවා ආලෝකයයි අන්ධකාරයයි ආලෝකයයි අන්ධකාරයයි ඇති කරලා දෙනවා. ඊට යහ පැත්තේ තියෙනවා නිතර බබලන විදුලි බුබුලක්. ඉතින් මේක ගානට කරකිනකොට අර ඉස්සරහා තියෙන මේ මේ තිරේ ඉන කට්ටිය ඇවිදින්නයි කතා කරන්නයි නටන්නයි පටහ. නමුත් අර සෙලුලොයිඩ් එකේ මොකක්වත් නැහැ. ඒක දිනේ නිකන් පාට ටිකක්. නිකමට හිතන්න මේ චිත්‍රපටි ශාලාවේ ඉන්න මිනිස්සයා දැන් නම් චිත්‍රපටි බලන අඩුයි මොකද මේ ටෙලිවිෂන් නිසා. ඒත් තාම දිනවා. මේ චිත්‍රපටිය බලා ඉන්නකොට ওই මග්ගට යනකොට කට්ටිය මේ මේ දුම් පූජාව පටන් ගන්නවා. සිගරට් බොන්න පටන් ගන්නවා. ඉතින් සිගරට් දුමට දුම අර ආලෝක වෙච්චාම බලන්නේ ඒකෙත් අර නලියනවා පේනවා ගෑනු පිරිමි නෑ. ඒකේ කෝණාකාරව වර්ණ ළඳනවා පේනවා. ඒ කොච්චර දිහා ඒකට තිරේ දිහා බලන්න බෑ ප්‍රොජෙක්ටර් දිහා බලන්න උඩ බලනකොට පේනවා. ඔය නලියවිල්ල තියෙනවා. අනේ මේ ගෑණියක් පස්සේ පිරිමියෙක් යනවද කහද සුදුද මොකක්වත් පේන නලියන බව පේනවා. තිරේට කියලා වැටිච්ච ගාන ගෑනු පිරිමිය ඇදෙනවා. හැදුනට පස්සේ අපි කියන මේක ශෝකාන්ත දර්ශනයක් තියෙන්නේ. එහෙම නැත්නම් මේක සුඛාන්ත චිත්‍රපටියක්. නමුත් කවදා හරි අපිට මේ චිත්‍රපටිය බලන වෙලාවේදී ප්‍රොජෙක්ටරේ තියෙන හැටි තියෙන හැටි වැඩ කරන්න බලන්න පටන් අරගත්තොත් චිත්‍රපටිය රස විඳින්න බෑ. අපි මෙතෙක් කල් කෙරුවේ මුළු සංසාරේ පුරාට චිත්‍රපටිය රඟපෑව රස විඳ මිසක් ඇහි යන දෙල්ලම කනේ යන දෙල්ලම බැලුවේ නෑ. මොකද ඒක බැලුවොත් අර චිත්‍රපටිය රඟ රස විඳින්න බැරි නිසා. සරුවචනාංශය මේක ආපස්සට ගත්තා. මේ ආර්ය පරිශ්‍රණය කියලා අර බලන චිත්‍රයේ අපි කියන චිත්‍ර පටිහාලාවේ තියෙන තිරේ. ඉඳලා ආපස්සට යන මේ ඇහැට දැන් රූපයක් වැටෙනවා. වැටෙනකොට උපදේශන ලැබුව සාමාන්‍ය පුත්‍රයන් හිතන්නේ රූපේ රාගේ තියෙනවා. ඒක නිසා ඒ රූපේ පෙන්න පෙමියයි තමයි දෝෂේ තියෙන්නේ. මගේ දෝෂේ නෑ මං හරිය අහිංසකයි සාහන්ත දාන්ත ශෝක් එක්කනම. මේ රූපේ තමයි වැඩේ කෑවේ කියලා රූප ලෝකේ සත්‍ය පිරිසුදු කරන්න හදනවා හුණු ගන්න හදනවා নানা ආකාර දේවල්. නමුත් මේක තියා හුඟාවක් බලහිනකොට සරුවචාන්සිය තවන්වාසේ වශයෙන් දැක්කා. රූපේ තියෙනවා වර්ණ සටහනක්. නමුත් ඒක බලන තමන්ගේ තමයි එයා ඊලන්දාරියෙක් නම් එක જાතියක්, ළමිෂ්‍යක් නම් තව જાතියක්. වයසට ගිය කෙනෙක් නම් තව විදියක්. පොඩි ළමයෙක් නම් තව විදියක්. ඒ බලන කෙනාගේ හැටියට තමයි ඒ රූපේ රස ආස්වාදෙ වෙන්නේ කියලා. ඒ බ්‍රහ්මන් සාමුද එක තැනක කියනවා මේ ඒ ආම්දුරු ගියාලු මෙක්සිකෝවේ චිත්‍රපටිය බලන්න. බලනකොට ඒකේ තිරේ කොන්ක්‍රීට්ලු. සාමාන්‍ය රීතියේ තියෙන්නේ මේ ගෝණි වගේ රෙද්දකට ගහන්නේ මොකද මේ අර ආලෝකේ වෙච්චා රත් වෙච්චාම මේ මේ කොන්ක්‍රීට් එක පුපුරනවා රෙද්ද නම් එහා පැත්තේ මෙහා පැත්තේ උලංගහලා ටිකක් ඔක සීතල වෙනවා. ඉන් පස්සේ මේක ඇවිල්ලා ගිහිල්ලා ඇහුවලු මේ මොකද ඒ කියලා. සාමාන්‍ය සම්මත ලෝකේ තියෙන තිරයක්. ඊට පස්සේ ගාලු මෙක්සිකෝ වල ඉන්න හරියට කව්බොයිස්ලා තරහ ගිය ගමන් පිස්තෝලේ ගත්තා තිබ්බලු. මතක නැතුළු මේ චිත්‍රපටිය බලන්නේ කියලා. ඉතින් අර තිරයක් තිබ්බොත් එහෙම පිච්චෙනවලු. ඉතින් කොන්ක්‍රීට් එක දැම්මම පස්සේ ටිකක් පස්සේ ගිහලා කොහොමද සිමෙන්ති ටිකක් ගන්න එක විතරනේ තියෙන්නේ. ඒ තරම් මේ මිනිස්සු චිත්‍රපටි ලෝකේ ගත කරන්නේ. චිත්‍රපටියක ඉන්න බව මතක නැහැ. පල්ලි දීලා යන්නේ. අන්ධකාරේ ඉන්නේ. අර රූප ටික දැකච්ච ගමන් ඒක කොච්චර අජෝසනය කරනවද කියනවනම් අර තමන්ගේ ප්‍රිය කරන වීරයාට දුෂ්ටය ඇවිල්ලා පයිට්ටයක් දෙනකොට මෙයක් පිස්තෝලේ පාවිච්චි කරනවා. ඔය සෙල්ලම තමයි අපි දවස පුරාම කරන්නේ. අපි කරන්නේ අර තිරයට වෙඩි තියන එක තමයි. ඒ මොකද එතන තමයි සෙල්ලම අපිට අපිට තේරෙන්නේ නැහැ මේ මිනිසයා දුෂ්ටයා වුණේ හෝ මේ මිනිසයා වීරයා බවට පත් වුණේ මේ හාලාවට ආවට පස්සේ කියලා මතක නැහැ. ඒක ඒ ඒ ඒ නාඩගමට ඇතුළු වුණාට පස්සේ එහෙම නැත්නම් ජානිකාවට ඇතුළු වුණාට පස්සේ ඉතින් අපි එක පැත්තක් ගන්නවා පැත්තක් ගත්තට පස්සේ අපිට මතක නැහැ ඉන්න තැන ආතන මතක නැහැ තරම් නොවන වැඩ කරනවා. ඉතින් ඒක නිසා මේක සරුවචනanse තේරුම් ගත්තට පස්සේ සරුවචනanse සඳහන් කරා දැකීම දැකීම මතින් නැතර කරපං ওই දැකපු දේ සාධාරණ යුක්තිය බලන්නවක්වත් හරි වැරදි බලන්නවක්වත් කරන්න ගියොත් ඔබ ඒකාන්තයෙන්ම අරකට নিমগ্ন වීමක් වෙනවා. ගෙවැදීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ආවේශයක් වෙනවා. ඒ චිත්තමසු පහඤ්ඤති උපහඤ්ඤනයක් වෙනවා. Taman මේ මොන හරි කරන්න තියෙන ආසාවක් එනවා. එහෙම නැත්නම් අසහනයකටපත් වෙනවා. ඒ බලන දේ ඒ තරමට අපි අඳුනගන්න. ඒ හඳුනාගන්නේ මේක මේ ඇහි වැටෙන පුංචි ඡායාවක් බව දන්නේ නැතුව ඒකේ තරම්ම අල්ලගන්න නිසා හරියට අර චිත්‍රපටියේ සෙලුලොයිඩ් එකේ තියෙනාට පොඩි සෙල්ලම් කෑල්ලට සමහරට සෙලුලොයිඩ් එකේ සමහරට අතින් ඇදපු රූපසටහන් තියෙන කාටුන් වල තියෙන තනික රූපසටහන් මිනිස්සුත් නෙමෙයි. ඒකේ බලනකොට කාටුන් වල එන මිනිස්සු ගහ ගන්නවා බැන ගන්නවා සෙල්ලම් ගොඩක් කරනවා. නිකමට ඔක මේ මේක පිළිබඳව පොඩ්ඩක් තව උනන්දුවෙන් උනන්දුවක් තියෙනවා නම් බලන්න කාටුන් චිත්‍රපටියක් පෙන්වනකොට වේගය පොඩ්ඩක් අඩු කරන්න අඩු කරපු ගමන් චිත්‍රපටිය නැති වෙනවා හරියට ඒ ගානට ප්‍රතික්‍රියා කරගෙන තමයි මිනිස්සු දඟලන්නේ ඔක්කොම බැරි වෙලා හරි වේගය අඩු වෙච්ච ගමන් චිත්‍රපටිය නිකන් බලාගෙන ඉන්න බැරි තත්යකටපත් එන්නේ ඒ වගේ තමයි සතියෙන් වැඩ කරන කෙනාට හොඳට Tamange හිතේ යන මේ සෙල්ලම දැකපුවාම කාටුන් චිත්‍රපටයක වේගය අඩු කරා වගේ මේකේ වැඩ කරන සෙල්ලම් කැලී ටික පේන්න පටන් ගන්න ඉඩ තියෙනවා. ඒ මට්ටමට යනකොට ඒ කෙනා චිත්‍රයේ රස විඳිනව වෙනුවට ප්‍රොජෙක්ටර් එක දිහා බැලුවොත් මේ ඇහි මොකද වෙන්නේ කනේ මොකද වෙන්නේ නාසයේ මොකද වෙන්නේ කියලා පුදුමාකාර කවදාකවත් ජීවිතේ කරපො නැති පරිශ්‍රණයකට තමන්ගේ manussකය යොදවන අපි මෙතෙක් කල් කිරුවේ manussකයට රූප පෙන්වුවා සද්ද ඇස්සුවා ගන්ධ රස පහස බලලා බාහිරවර්ති වුණා ලෝකේ තියෙන දේවල් ලස්සන රූප ගැන ධාන සද්ධාගෙන ඒ කෙරුවල මොකද කවදාකවත් මනුස්ස ඉතිහාසයේ මේ තාක්කල් කිසිම ඇහැ මේ දැක්කා ඇති කියලා නැහැ. මනුස්ස ඉතිහාසයේ මානව සංගතිය කවදාකවත් මේ සද්ද ඇහුව ඇති කියලා නැහැ. ගන්ධ රස පහස ඒව නිකන් ඇයිදල් කෝඩයකට වතුර පුරවන්නා වගේ වැඩක්. ඒ වුණාට අපි හිතනවා අපිට පුළුවන් අපේ අම්මලාට තාත්තලාට වැඩිය අනින්න ඇදයින්ට වැඩිය ඇහැට ඕන තරම් රූප දෙන්න. ඒ නිසා මම අනික් කාට වැඩිය පොහසත් හරි වාසනාවන්තයි හොඳ පල්ලමක් මට හම්බුනේ කියලා ඉතින් අපි කිලෝරක් නැති රූප බලනවා හැබැයි බාහිරට හිත දාන ඇතුළේ ඉඳලා පිටත සද්ද අසනවා ගන්ධ රස පහස කරන්න කරන්න කරන්න අර ලේන කූඩුවේ කැරකෙනා වගේ හිත එළියටම තමයි දුවන්නේ සරුවචනසිකේ ආර්ය පරිශ්‍රණයේදී මතක් කරන්නේ ඕක ඇතුළට ගන්න කියලා. ඒ ඒ සංසිද්ධිය හරහා තමන්ගේ ඇහි දෘෂ්ටි ප්‍රතානයේ සිදුවෙන සෙල්ලම පොඩ්ඩක් බලන්න. එහෙම නැත්නම් කනේ කම්බරේ සිදුවේ නෑ. දෙල්ලම පොඩ්ඩක් බලන්න. ජීවේ රසනහර වල වෙන සිල්ලම් පොඩ්ඩක් බලන්න. නාසයේ ගඳ සුවඳ වැඩිදෙන සිල්ලම් බලන්න. කයේ තියෙන මේ අත කනකොට දැනෙන කාය ප්‍රසාදයේ ඇති වෙන සිල්ලම් බලන්න. එතකොට මනෝ ප්‍රසාදේ පොඩ්ඩක් බලා ගන්න පුළුවන් කියලා උන්වහන්සේ ආරාධනා කරනවා. හැබැයි මේකට උඟ දෙනෙක් කැමති නැහැ. මොකද ඊව බලන්න යනකොට අර බාහිර චිත්‍රපටිය බලන්න බැරි වෙනවා. ප්‍රොජෙක්ට් එක දිහා හොයන්න පටන් අරගත්තොත් චිත්‍රපටිය බලා ගන්න බැරි වෙනවා. මොකද මේ යෝගාවචරය කියන සත අමුතම පිස්සේ. ඊට චිත්තපටිය බැලිලක් ඕනේ. දැන් ඔයාලා වෙලා දෙන මේ ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන්න හැටි. අනේ ඒ වැඩ කරන්න හැටි විස්තර කරනකොට මාළුන්ක පුත්තු ස්වාමීන් වහන්සේ කියනවා අර සතිය නැතුව සමාධිය නැතුව පෙර උපදේශ නැතුව කටත් අරගෙන රූප බලන මනුස්සයට අර වෙසෙල්ලම වෙනවා. භාවනා කරලා සතියක් ඇති කරගෙන තමංගේ මේ කෙලස් වඩන මේ ඇහ කන දිවනාසය බාහිර රූප නෙවෙයි ඇහැකන දිවනාසය මේ වැగిරෙන වැగిරිල්ල ආසව කියලා කියන්නේ තෝකටම තමයි. මේ වැగిරෙන වැగిරිල්ල දිහා බලාගෙන ඉන්න යනකොට නම් එයාට මූලික සුසුකන් රාශියක් ඕන. එකක් තමයි කලින් ඇති කරන ලද සතියක් ඕන. අපි කියනවා නම් නිකන් හිතමු ආනාපාන සතියෙන් හරි උස්ම ගැනීම හෙලීම දිහා මධ්‍යස්ත බලහන් දැස් කර පුහුණුවක් අවශ්‍යයි. ඒ වගේම කුසල ඡන්දයක් අවශ්‍යයි මේ සංසාරෙ මෙතුආක් කල් අපි බාහිර දේවල් බල බල හිටියේ මේ බැලීම සිදුවෙන තැන සිදුවෙන දේ මොකද්ද කියලා බලන්න ආසාව තුන ලෑස්ති වෙලා යන්න ඕන හතර ඊට ඉස්සලා වෙලා වැරදිලා උපදෙස් ලැබිලා තියෙනවා ආන ඔහොමම ඒ ඒ පහසුකම් ටික ලැබිච්චාම නසෝ රාජ්‍යතු රූපේසු රූපන් දිස්වා පතිස්සතෝ ඒ කෙනා යන්නෙම රූප රංජනය කරන්න නෙවෙයි එයා රූපයක් එනකොටම සතිමත් වෙන්න බලනවා ඒක ඔය විපස්සනා භාවනා ක්‍රමයේදී කියන්නේ අපි සක්මන් කරනකොට, ඉදින්දා වැඩ කරනකොට පුළුවන් තරම් එහෙන් රූප බලන වෙලාවක දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කරන්න කියනවා. නැත්නම් බලනවා බලනවා කියලා මෙනෙහි කරලා ඒ බලන කෘත්‍යයට හිත මෙහෙවන්න කියනවා හරියට ආස්වාද ප්‍රසවාස කරමින් ඉන්න පරියංක භාවනාවකදී හිත මෙහෙවීම සඳහා ආස්වාස වේලාදී ආස්වාස කියලා මෙනෙහි කරනවා ප්‍රසවාස කියලා ප්‍රසවාසය මෙනෙහි කරනකොට අපි දන්නවා හිත සද්දවලට ගිහිල්ලා නැහැ වේදනාවට ගිහිල්ලා නැහැ හිතවිලට ගිහිල්ලා නැහැ මේක හිතියක් ඒ නංගඬ ගහිල්ලෙන් අපිට ඒක අල්ලන්න පුළුවන් ඒකම තමයි අපි මම හුඟක් වෙලාවට මේක දෙන නිදර්ශනය තමයි සක්මනේදී විශේෂයෙන්ම අපි එලිමානේ සක්මන් කරනකොට ඇස් අරගෙන කනට ශබ්ද ඇහෙනවා ඇඟට හුලං වදිනවා ආදි වශයෙන් අර පරියන්ක භාවනා කරන භාවනා ශාලාවක වගේ තත්ත්වයක් නැහැ භාවනා ශාලාවදී ඇස් වහගෙන ඉන්න නිසා එතනින් අපිට හික්මවන්න දෙයක් නැහැ අපි නිසද්ද භාගයක් බලාපොරොත්තු වෙනවා කියනවනම් කණෙන් හික්මවන්න දෙයක්වත් නැහැ කය හොල්ලන්නේ නැති නිසා ඒක හික්මවන්න දෙයක්වත් නැහැ නමුත් සක්මන් කරනකොට එහෙම නෙවෙයි කය චේතනාපූර්වක හොල්ලනවා රූප පේනවා ශබ්ද ඇහෙනවා. ආන්න එහෙම කෙනෙක් නසෝ රජ්‍යති රූපේසු රූපං දිස්වා පතිස්සතෝ. ඒ කෙනාට මම ගාක් වෙලාට ගන්න මේකට නිදර්ශනය සක්මන් කරන ගිහිලා කෙලවරේදී නතර වෙච්ච වෙලාව. නතර වෙච්ච වෙලාවේ ස්වභාවයෙන්ම අපේ හිත අර පයි වම වශයෙන් දකුණු වශයෙන් බල බලා ගිය එක වෙනුවට හිත හැඟුම් උදාහරිනවා. උදාහරලා රූප බලන්න පෙළඹෙනවා. ශබ්ද අහන්න පෙළඹෙනවා. ගන්ධ රස පහස විඳින්න පෙළඹෙනවා. නමුත් මේ යෝගාවචරයට මේ වෙනකොට තේරලා තිබුණා නම් මම අර කෙලවරට යනකම් වමේ දකුණේ ගිනිච්ච සතිය හැරෙන වෙලාවේදී කඩා ගන්න නැතුව ආපහු හැරිලා අනික් කෙලවරට යනකම් ගෙනියා ගන්න පුළුවන් නම් මට මේක ලොකු දෙයක් කියන ඒ අදිෂ්ඨාන සහිත යෝගාවචරයක් නම් එයා දන්නවනම් හන්දියට ගිහිල්ලා හැරෙන වෙලාවේදී මගේ හිතට රූප බැනීමෙන් මේ සතිය කැඩෙන්න ඉඩ තියෙනවා. ශබ්ද ඇහිීමෙන් කැඩෙන්න ඉඩ තියෙනවා. මේ ඉරියව්ව පතේ මාරු වීමෙන් කැඩෙන්න තියෙන නිසා මම මෙතන ගාව පරිසම් වෙන්න ඕනේ. ඒ රූප දැක්කට රංජනය කරන්න යන්න නරකයි. සද්ද ඇහුවට ඉවදි කියන්න නරකයි. මම කරන්න ඕනේ අතෙන් ගෙනිච්ච සතිය හරවනකම් කඩා ගන්න නැත්තම් කියනකොට ඒ මානසිකත්වයට කියන්නේ රූපන් දිස්වා පතිස්සතුරු. මෙයා දකින්නවා ඒ තියෙද්දිත් ලස්සන කුරුල්ලෙක් දකින්න. සමලයේ දකින්න. මලක් දකින්න. දකින්නකොටම තේරෙනවා දැන් මගේ හිත පවත් ගන්න ඕනේ මේ වමේ දකුණේ. දැන් ඒව ඔක්කොම කඩාගෙන හිත ගිහිල්ලා දැන් අර මලේ පිහිටියා. දැන් ඒකට අඩු ගන්න එයා දැනගන්න ඕනේ දැන් කෙලස් පහල වෙලා. එහෙම නැත්නම් අපි ගිය මේ ඉරියව්වෙන් මාරු වෙලා. සතිය වෙන තැනකට ගිහිලා. ඒ නමුත් ඒ කෙනාට එතනදිත් බේර ගන්න පුළුවන් රූපන් දිස්වා පතිසතු මම වම දකුණ වශයෙන් බලන්ඩ හිතාගෙන අදිස්ථාන කරන මේ සක්මනේ ගියේ. දැන් චක්කු විඥානේ පහළ වෙලා තිනවා අර තිබුණු කාය විඥානේ නෙවෙයි. චක්කු ප්‍රසාදේ දැන් හිත තියෙන්නේ කාය ප්‍රසාදේ නෙවෙයි. ආන්නේ බව දැනගත්තා නම් බොහොම සූක්ෂමයි. දැනගත්තා නම් එයා එතෙන්දී මෙනෙහි කරනවා, දකින්නවා, දකින්නවා, නැත්නම් පේනවා, පේනවායි කියලා තමන් වැරද්දක් වෙලා තියෙන වැරද්ද ප්‍රමාණ කරනවා. මම මෙතනයි තියෙන්නේ නමුත් දැන් අතන ගිහිල්ලා තියෙනවා කියලා එයා වැරද්ද ප්‍රමාණ කරනවා විරත් චිත්තෝ වේදේති ඒසකොට ඒ වුණාට අර මේ මේ අවුව වැටිලා ලස්සනට අර මල අර සමනලිය අර කුරුල්ලා අපේ හිත පැහැර ගන්න හදනවා භාවනා පැත්තක තිබිච්චාවයි ඔය කුරුල්ලෝ ලංකාවේ නැහැ. මේක මෙහෙ විතරයි ඉන්නේ කියලා ඉතින් ඒක බලන්න හදනවා. නමුත් මේ යෝගාචර දන්න මේවා කරන්න කරන්න වෙන්නේ මෙතෙන්ට ඇවිල්ලා සීල් අරගෙන මේ කමඨාන් අරගෙන කරන වැඩේ පැත්තක තියෙද්දි ඒ බලීමේ ආසාව පහන නැත්නම් මේකට කියනවා මේ රූප බැලීමේ ආසාව මේ ගේදේ පහළ වෙනවා ඒ නිසා මම මගේ පෞරුෂත්වයට හොඳ නැහැ මම මේ ගත්ත භාවනාවට හොඳ නැහැ. ඒක නිසා මේ රූපේ පේනවා රංජනීකුත් යනවා. නමුත් ඒක පිළිබඳව සතුටක් නෙවෙයි ඇති විරත්ත චිත්තෝ කියලා කියනවා මේකේ උග්‍රම අවස්ථාව කියලා කියනවා මුංචිතු කම්මිතා ඥානයි. මේ කෙලෙස් වලින් වට කරගෙන මාව බිම දාන්න හදනවා අනේ මං කොහොමද ගැලවෙන්නේ අනේ මං මේකෙ මිදෙන්නේ කොහොමද කියන හැඟීම නිසා අර ඉස්සල්ලා එක්කන ආයේ රූපයත් අගෙන සාරත් චිත්තෝ වේදේති ඇලී වැඳී ගත්ත හිතකින් බල දැන් මේ යෝගාවචරය කියන කෙනා මෙතෙන් ගිහිල්ලා දානවා පයේ තමයි සතිය තියෙන්න ඕන දැන් නම් ඒක කඩාගෙන ගිහිල්ලා ඇහි උපන්නා ඒ මනරන්දනීය රූපයක් නමුත් විරත්ත චිත්තෝ වේදේති. යාගේ ඒ ආකල්පයේ පැහැදිලි වෙනසක් ඇති වෙලා තියෙනවා. මේක දැකීම නම්බුවක් නෙවෙයි මගේ හිතේ ලොල් ගතිය. මගේ හිතේ තියෙන ඔද්දල් ගතිය. මට තරම් නොවන ගතිය මෙච්චර ආසාවෙන් මේ සතිය පයේ ධානය ගන්න ඔන්න හිත රූප බලන්න ගියා කියලා විරත්ත චිත්තෝ වේදේති. ඒ විරත්ත චිත්ත ගන්න තමයි මම අර කලින් කිව්වේ කලින් සත්‍ය පිළිතුලා තියෙන්න ඕනේ. සංසාර බයක් පහළ වෙලා තියෙන්න ඕනේ. මේ ඉතිසල මේ වැඩේ කරලා මෙතෙන්ට යනකන් සතිය පිටවන්න බැරි වෙන්න ඕනේ. උපදෙස් ලැබිලා තියෙන්න ඕනේ. නිසා සමහර විටක කෙනෙකුට ඒ සක්මන කෙලවරදී වගේ හිත පිට ගිහිල්ලා දැන්. පම්පයේ නැහැ. සක්මනේ නැහැ. පිට ගිහිල්ලා නමුත් ඒ බලන එකේ ලැජ්ජාවක් පහළ වෙනවා. මට පුළුවන් ද මට ඕන දේ කරන්න බෑ. මම 16ක්ද නැත්නම් මම ස්වාමියෙක්ද? මගේ ඉඳුරන් මට ඕන විදිහට වැඩ කරන්නේ නැත්නම් උන් උන් ඕනේ ruci කටුකම් ගියේ දුවනවාද කියලා ඒක නාට ඇති වෙනවා මේ ලැජ්ජාවක් ඒක නාට ඇති වෙනවා දුකක් ඒක නාට ඇති වෙනවා පිළිකුලක් මේ කොච්චර මේ මේ උවමනාවෙන් මේ හිත ඇහැකන දිවනාසයේ කෙලෙස් වලින් අයින් කරලා තියන්න ගියාට අර බලුකුණක් තකපු කබරේක් වාගේ මේක ඇදිලා යන හැටි අපි මෙතෙක් කල නම් කෙරුවේ මේකට උනන්දුව දීලා ඇහැ පිනවන්න උත්සාහ කරපේක එක චිත්තක්ෂණයකට එක වෙලාවක අපිට තේරෙන පටන් අරගත්තොත් මේ ඇහැ කන නාසය වැඩ කරන්නේ අපේ න්‍යාය පත්‍රයට නෙවෙයි යාට වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒ න්‍යාය පත්‍රය කවදාකවත් නිවන නැහැ. ඒක ඒකාන්තෙම කෙලෙසොත්. මොකද ඒක අවුරුදු කෝටි ගණන් පරිණාමයේදී දැනගෙන තියෙන ස්වභාවික වර්ණයට. මනාප දෙයට ඇදිලා කියන. තමංගේ જાතිය බෝ කරන්න, අරසව සලසන්න පරිණාමයේදී හැදිලා තියෙන ක්‍රමයට RNA DNA වල ඉඳලම බලනකොට මේකට ඇදිලා යන්නේ කාම දනවන පැත්තට. දැන් මේ යෝගාවචරය කියන එක මේ බලවේගය දැනගෙන එයා උත්සාහ කරනවා මේ බලවේගයේ මුලින්ම නම් අල්ලගන්න බැරි වුණා. දැන් මැද ඉදී. මේ මැදදී මේ සංසිද්ධිය බලලා මම මේ රසකාමයට දාසයෙක්ද එහෙම නැත්නම් ඉන්දිය සංවරය යටින් ස්වාමිත්වයක්ද තියෙන කියලා බැලුවොත් ඉච්ඡා බංගත්වයේ හැර පශ්චාත්තාපේ හැර මොකක්වත් වෙන්නේ නැහැ. පුදුමාකාර පශ්චාත්තාපයක් එන්න පටන් ගන්නවා. කොච්චර උනන්දුව තිබුණත් කොච්චර જાති කෙරුවත් මේ හිත බලුගුණක් දාපු කබරෙක් වාගේ බල් මනුස්ස අසුචියක් දාපු බල්ලෙක් වාගේ අර කුණට අදින හැටි උවමනාචුමත් ගන්න බෑ එන්න එතකොට මේ විරත් හිත කියන එක අපිට තේරෙන පටන් ගන්න මෙතන යුද්ධයක් යන විරත් චිත්තෝ වේදේති සංච නාජ්ජෝස චිත්ත තියා ඒ දකපු ලස්සන රූපේ පිළිබඳව ආඩම්බර වෙන්න යන්නේ ඒකට බැස ගන්න යන්නේ මම කියාගන්නේ නෑ මගේ කියාගන්නේ සතිය නැත්තම් ප්‍රෝපදේශ නැත්තම් ලෑශිලා ගියේ නැත්තම් අනිවාර්යයෙන් මේක අනේ මම ලස්සන රූපයක් දැක්කයි ඒක වර්ණ සංකල්පනේ ලස්සනයි බොහොම රසයලවනවා කියලා අපි ඒක ආස්වාදේ කරාට මේ පරිසරයක ගිය කෙනාට නාජ්ජෝස චිත්තති ඒකට ඇලී බැඳී ගන්න යථාස පස්සතෝ රූපං වේදසකෝචාපි වේදනං මේ මිනිසයා දැන් රූපයක් බලමින් ඉන්නේ හැබැයි භාවනා කරන්න බැස්සෙන්න තක්මනට හැබැයි දැන් රූපයක් බලමින් ඉන්නේ ඒ වගේ සේවතෝචාපි වේදනන් දැන් වේදනාවකුත් තියෙනවා මොකද්ද වේදනාව මන අපේ එහෙනම් ප්‍රමාණීකරණයක් වෙනවා Taman තුල පේනවා මේ මේ විඳ රූප බලලා ඇති වෙන මේ මනාපය මගේ න්‍යායපත්‍යයේ තියෙන එකක් නෙවෙයි මම දාසකම නිසා මගේ ඇහැ මං කියන දේ අහන්නේ නැති නිසා මගේ හිත මේ කෙලෙස් වල තියෙන කෑදරකම නිසා මාව බාල්ලෙක් කරගෙන දාසයෙක් කරගෙන බත් බැලයෙක් කරගෙන සේවකයෙක් කරගෙන මාව ඇදගෙන යන්නේ නාස්ලනුවක් දාගත්ත මීහරකෙක් ඇදගෙන යනවා වගේ ඊළඟ රූපේ අරගෙන යන හැටි දකිනකොට රූපයක් බන්න බවක් දන්නවා වක්මන් කල යුතුව තිබියදී වේදනාවක් ඇති වෙච්ච බවක් දන්නවා එහෙම නැත්නම් රස විඳිනයක් ඇති වෙච්ච බවක් තියෙනවා කීයතිනෝ පචියති එහෙම තියේදී මනසයා මේකට බෝ කරලා මෝරලා පැසවන්න අරින්නේ නෑ මේකේ අනේ කවදද මට පුළුවන් වෙන්නේ මගේ ඇහැ ඉක්මව ගන්න අනික කවදාද මට පුළුවන් වෙන්නේ මගේ කන හික්මවා ගන්න. නාසය හික්මවා ගන්න. දිය හිස්මන මෙච්චර ඊලන්දාරි වයසේ ඉඳගෙන මේ සීලයක් කරන සක්මන් මළුවකට අයිලා භාවනා මධ්‍යස්ථානකත් බැරි නම් මරණ චිත්තක්ෂණේ මගේ හිත කොයි කොනට ඇදෙයිද? ලෙඩ වුණාට පස්සේ මේ හිත ඉන්ද්‍රියන් දුර වුණාට පස්සේ මේක මොන කුණට අදීද? වයසට ගියාට පස්සේ මේ ඉඳුරන් කියන දේ අහන්න නැත්නම් අප මොන කුණට අදීද කියලා ඒ පිළිබඳව මේ සැලසුම් සහිතව මේ කරනකොටත් මේක මෙහෙමනම් කිව්වට අහන්න නැත්තම් කියලා ඒ කෙනාට තේරෙන පටන් අර ගන්නවා මේ ඉඳුරන්ට අවස්ථාව දුන්නොත් ඒගොල්ල අපි ගෙනියන්නේ කොහෙද කියලා. අනේ එතනදී තමයි මේ යෝගාවචරය කෙලස් ඇති වෙලා තියෙන්නේ. Taman යන පාරෙන් හිත පිට පැනලා නමුත් ඒකෙදී කීයතිනෝ පචියතියා ඒ ඇති වෙච්ච කෙලස් වල ක්ෂය වීම දිහා බලනවා වැයවීම දිහා බලනවා නිරෝධය දිහා බලන මිසක මම පැහැවන්න යන්නේ නැහැ ගොනු කරන්න යන්නේ නැහැ එකතු කරන්න යන්නේ නැහැ අඩන්න යන්නේ නැහැ ආන ඒ ආකල්පය මේ සතිය උත්කෘෂ්ඨ අවස්ථාව වීරිය උත්කෘෂ්ඨ අවස්ථාවක් නෙමෙයි වීරියෙන් නම් අපි කරන්නේ එහෙම පේන රූපේ ඉන්න තැනකට ඉඳගෙන වැඩේ කරන එකයි ඒවා බලකොටු ඇතුළට එන්න දෙන්නේ නැති එක දැන් බලකොටු ඇතුලේ සතුර ඇවිල්ලා දැන් කරන්න තියෙන්නේ මේ සතුර කොටු කරන්න ඕනේ සතුර ඒ ඒ ඒ රහස් පොලිසියට අල්ලලා දෙන්න ඕන. නෑ සැකයි. මට ඕන නැති දෙයක් මෙතන සිද්ධ වෙනවා. කීයේ දෙන උපදේ ඒවං සෝ චරති සතෝ. ඒ කෙනා ඒ විදිහට සතියෙන් සතියේ හැසිරීම පුරුදු කරනවා. ඉතින් ඒ පුරුදු කිරීම සඳහායි සක්මන කියලා දෙන්නේ. සක්මන කියලා කියන්නේ අනවශ්‍ය ප්‍රශ්න දෙක තුනක් ඇති තැනකට ගිහිල්ලා සතිය දානවා. පරියන්කේ ඉන්නකොට ප්‍රශ්න නැත්තනක ඉඳලා සතිය වඩනවා. ඒකල සක්මන්ට කියartifactId රූප පේන තැනකට යන්නෙම ආන්නර වගේ අභියෝගයක් දීලා ඒ අභියෝගයේදී මගේ මේ පරිේශනාගාර මට්ටමේ හදාගත්ත සත්‍ය ශේෂ්ත්‍ර මට්ටමේ වැඩ කරනවාද කියලා බලන්න. ඒ නිසා ආධුනිකයා සත්‍ය ඇති කරගත්තේ නැති එක්කන හුඟක් වෙලාට කියනවා මට සක්මණේ දිච්චර සත්‍ය ඇති කරගන්න බෑ. ඒ නිසා මම කැමති පරියන්කේද කියලා. විශේෂයෙන්ම සමත යානිකයා හරිය කැමති පරියන්කේද. එයා කියන්නේ සක්මණේ ගියාට කරගන්න බෑ මේ ප්‍රශ්න වැඩි කියලා. මොකද එයා පුරුදු කරලා තියෙන අර වීර්යයෙන් බලකොටුව තද කරලා ඇතුළට කෙලස් එන්න නොදෙන ක්‍රමේ. නමුත් විපස්සනාවේදී අරකට ඕනේ. භාවනා මාධ්‍යස්ථානයක ඉඳගෙන සත්‍ය වර්ධනේ කොහොනේ. ඊට පස්සේ සතිය කෙලස් තියෙන තැනකට දාලා මඩක් ඇති වෙච්ච තැනකට දාලා මේ ඇති වෙච්ච කෙලෙසේ තියේදී දැන් ඔක නැවත ඇති නොවෙනාතාවක ඔක ගෙවෙනාතන ගෙවෙන විදියට ඒක අධ්‍යා රහසොත්තු සේවේ දාලා බලනින්න කිව්වා. ඉතින් එහෙම බලනකොට ඒ අපි ගත්ත නිදර්ශනයේ හැටියට මේ සක්මණක ඉඳගෙන රූපයක් දැකලා මලක් සමනලෙක් දැකලා තමයි දැන් ඒකේ යෙදිලා ඉන්නකොට ඒ කරන භාවනාවට කියන්නේ දිත්තේ දිත්ත මත්තම් භවිෂති දැකීම දැකීම මතින් නැත කරපම් පශ්චාත්තාප වෙන්නත් එපා අනේ ලස්සන දෙයක් දැක්කයි කියලා උදම්මනන්නත් එපා ඒකට ලස්සන කුරු සද්දයක් ඇහෙනවා නැත්නම් මොකක් හරි සද්දයක් ඇහෙනවා එතකොට අපි පිට සද්දට ගියාම අපි දන්නවා දැන් පයේ නෙවෙයි හිත තියෙන්නේ. සද්දට ගිහිල්ලා. ඒ සද්දේ මනාපමනාපත් ඇති වෙලා. වේදනාවක් තියෙනවා, තණ්හාවක් ඇවිල්ලා. ආ නිතරම නතර කරලි වෙලා ඒ සද්දේ දිගේ මේක සුබ දෙයක්ද, අසුබ දෙයක්ද, හොඳ දෙයක්ද, නරක දෙයක්ද බලන වෙනුවට මේ සද්දයක් අහමින් ඉන්නේ. නමුත් ඔබ කල යුත්තේ නම් මේ වම දකුණ බලන එකයි කියලා. ආන්නේ විදියට සුත්තේ සුත්තමත්තන් විදියට ඇහිච්ච මට්ටමින් නතර කරගන්න පුළුවන්කම අපිට තියෙන ජම්මලාභයක්. බුදුජානන්සේ ඒක අත්දකලා කියනවා දිත්තේ දිත්ත මත්තම් භවිෂ්‍යති මහන්නේ මේක භාවනාවක් නෙවෙයි. මනුස්ස කනේ හැටි. එහෙම නැත්නම් මනුස්ස ඇහි හැටි, මනුස්ස ඇහි කැමරාවයි එකයි. කැමරාවට ෆොටෝ එකක් වටනකොට කැමරාව කෙලෙසෙන්නේ නැහැ. කැමරාව නිවන් දකින්නෙත් නැහැ. කැමරාවට බුදුන් දැක්කයි කියලා කැමරාවට සද්ධා පහළ වෙන්නෙත් නැහැ. මේ ඇහත් කැමරාවක්මයි. නමුත් අපේ නොපොහුණු හිත දමනය කරගත්තේ නැති හිත අර රූප අල්ලගෙන ඉතින් තොරන් ගන්න පටන් ගන්නවා. ඒක එහෙන් එපිටට ගිය වැඩක්. ඒ නිසා ඇහැ කැමරාවක් මට්ටමින් නැතර කරපන්. එහෙම නැත්නම් කන මේ පටිගත කරන යන්ත්‍රයෙන් නැත කරපන්. ඉන් එහාට මේක හොඳ නරක බලන්න යනකොට මතක තියාගනින් ඔබ ඔය යන්න හදන ඔබේ පරණ රුචි අරුචිකම් අනුව, පරණ පෞරුෂත්ව අනුව, පරණ කෙලෙස් අනුව, පරණ කර්ම වේග අනුව. ඒක දිගේ ගියොත් ඒව එකතරකයි ඒකගේ හැංගිලාවත් නිවන නැහැ. දුවට මතක තියාගන්න අපි මේ අපේ මුළු ජීවිතේ පුරා අපි සටන් කරනවා අපේ පෞරුෂත්ව රැක ගන්න. අපි සටන් කරන මගේ රුචි අරුචිකම් ටික මට මේ පවත්තගෙන යන්න ඕනේ කියලා. එහෙම නැත්නම් අපි මොකද කරන්නේ? ඉතින් මේක කර්මනේ කියනවා. කෙරුවා නෙවෙයි උනානේ කියලා. මේ එකකවත් නිවන කියන නාමයක්වත් නැහැ. ඒ ඔක්කොම ගෙනන්නේ සංසාරේ බලන්න. ඒ නිසා බුදුරජාණන් කියන මට ටිකක් අසරණ කරපන්. රුචිජකන් ටික පැත්ත කරලා දාපන්. මේ පෞරුෂත්ව වෙනකොට බුදුහාමුදුර ඉස්සලා දන ගහලා වැඳපන්. කර්ම ක්‍රියාත්මක වෙනවා ක්‍රියාත්මක වෙන්නේ ඔබ කොක්ක ගැහුවොත් තමයි. කොක්ක ගහන්න නැතුව හිටපන්. ආහන් එතකොට තේරෙන පටන් අර ගන්නවා කෙලෙස් ඇවිල්ලා මඟට ඇවිල්ලා ඒක වියලවන්න පුළුවන් කියලා. අනේ එදාට අර කෙලෙස් එන්න දෙන්නේ නැතුව ඉන්නවට වැඩිය තමන් රෝගයක් තියෙන දැනට යනවා එන්නටක් අරගෙන. ඒතර විස බීජ තෙන්ටන තමයි යනවා නවත් ඇඟේ ප්‍රතිශක්තිය නිසා තමන් දන්නව ලෙඩ වෙන්නයි කියලා. එම් ප්‍රතිශක්තිය නැති එක්කන රෝගිය තියෙන දැනට බය වෙනවා. නොයා නිකන් ඉන්නවා. ඒකට එයා වැඩේ කරන්න බෑ. බුදුරජාණන්සේ කියන්නේ එහෙමත් ක්‍රමයක් තියෙනවා. ඒක අරසකාරී ක්‍රමයක්. නමුත් මම ඔයාලට කියලා දෙන්නම්. උඹලට සෙල්ලක්කාර ක්‍රමයක් තියෙනවා. මේ විස මේ ප්‍රති මොනවද කියන්නේ ප්‍රතිදේහ මේ ඉමුනිටි එක ගන්න පුළුවන්. ඒ අරගෙන කෙරුවට පස්සේ නොයන් ඉඳ තියෙනවා හොඳයි. නමුත් යන්න වුණොත් තමයි අරසාවක් තියෙනවා. අන්නේ විදිහට මේ වේදනා මේ තණ්හා යම් ප්‍රමාණයකට ආවට පස්සේ වුණත් ඒක හසුරවන්න ඕන පුළුවන් ක්‍රමේ සදාචාරවාදියාට කවදාකවත් තේරෙන්නේ නැහැ වගේ කරන්නේ නැහැ. යා කියන්නේ නෑ නෑ මොනම හේතුවක් නිසාවත් රාගේ චින්තන්ට යන්න එපා. ගියොත් රාගයට ආතුර වෙනවා. ද්වේෂයේ චින්තන්ට යන්න එපා. ඉතින් බුදුරජාණන්සේ ඒක කියන්නේ මොකද ඉන්ද්‍රිය භාවනා සූත්‍රවල hina වෙනවා. ඒකෙන් කවදාකවත් වෙනසක් වෙන්නේ නැහැ. බුදුරජාණන්සේ කියනවා උඹ වසභාජනෙන් අත දැම්මට අත දානකොට අතේ තුවාල නැත්තම් බය වෙන්න එපා මොකුත් වෙන්නේ නැහැ. පස්සේ බාජෙන්ට අත දානකොට තුවාල නැත්තම් මොකුත් වෙන්නේ නැහැ. පිටේ වනේ පිටේ වනේ නැති මෙහෙම අකුලට බය නැහැ. පිටේ වනේ තියෙන එක තමයි අකුලට යනකොට පිටට දිය කියලා පස්සට යන්නේ. ඒ නිසා බුදුරජාණන්සේ ක්‍රම දෙකම පෙන්වන නිසා මට මතු කරලා දෙන්න ඕන උනේ ඊයේ කියපකට වැඩිය පොඩ්ඩක් මේ එකම දේ නැවත කියමනේ. දැන් මම නම් පැවිද්දෙක් විදිහට කතා කරන්නේ අරණ්‍යයට වෙලා පැත්ත කරලා ඉන්න පුළුවන් මට. නමුත් ගොඩාක් මේ සම්බන්ධ වෙනගත්තෝ කාර්ය බහුල ගිහියත්තෝ. ඒත්තන්ට ඉෂ බාගෙන රවුල මේ සිවුරක් පොරවගෙන ගහක් මොන්ට වෙලා ඉන්න හැමදාම හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අයත්තෝ මේ වගේ හම්බ වෙච්ච වෙලාවක පුළුවන් තරම් සමතේ නැත්නම් ප්‍රසස්ත තත්ත්වයන් යටතේදී සතිය හොඳට දියුණු කරන්න ඕනේ. දියුණු කරලා ඒක වැඩට දාන්න ඕනේ. වැඩට දාපුවාම ටිකක් දුරට යනකම් කෙලසෙනවා. මම බුදුජානන්ස කියනවා ඒතෙදී උනත් ප්‍රමාණය. ඔබ දන්නවනම් මගේ ඇහෙන් දැන් කෙලස උපදින්නේ කියලා සන්තෝෂයට කාරණාවක් මම කියන්නේ. අපි හොඳටම රූපයක් දැකලා ඇහි කෙලස් උපදිනකොට මතක තියාගන්න කන ඒ වෙලාවේ නිවන් දැකලා තියෙනවා. කනේ කෙලස් ඇත්තෙම නැහැ. නාසයෙන් නිවන් දැකලා තියෙනවා. දිවත් නිවන් දැකලා තියෙනවා. කයත් නිවන් දැකලා ඒ ඇහි තමයි කෙලස් ටික තියෙන්නේ. ඕකයින් කෙරුවොත් ඒකත් ඉවරයි. නිසා දැන් ඉන්නේ කෙලස් ඇහින් කියලා දන්නවනම් හොඳ විශ්වාසයක් තියෙනවා අනික හතරෙම කෙලස් වෙන්නේ නැහැ. ඊගාට වගකීමක් එනවා මේ එන එක පොඩ්ඩක් පොලිසින් බෑග් එකක් දාලා ඔතපන්. වැවෙන්න දෙන්න එපා. ප්ලාස්ටික් බෑග් එකක් දාලා ඔකට හිර කරලා දැම්මම පස්සේ ඒක එන්නේ නැත්නම් නැත්නම් එතන නතර වුණා නම් අන්න පාලනය කරතේ. ඉතින් ඒ නිසා ඒ ඒ ක්‍රමය ඒ කියන මේ කෙලෙස් සම්පූර්ණ ප්‍රමාණයක් තිබුණත් Tamange ශක්තිය ඇඟේ ප්‍රතිශක්තිය ඇති කරගෙන ඒක වැඩ කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් හිතන්න අපි ලෙඩ වුණාට පස්සේ අපි ළඟ එන ඔය අසරණ අහිංසක ගතිය වෙනුවට අපිට Tamangeම තනවා වඩාගත්ත හිත ලොකු ආරක්ෂකයක් වෙනවා. එහෙම නැත්නම් අපිට හැම කෙනෙකුටම චර්චුරු ගන්න වෙනවා. මොකද ලෙඩ වුණාට පස්සේ අපේ හිත ওই තියෙන ඉලන්දාරිකන් සෙල්ලක්කාරකම් මොකක්වත් නැහැ. ඔක්කොම අසුචියේ මල මූත්‍රවල දපල ඉඳ වෙනවා. එතකොට හිත හදාගෙන තිබුණ නැත්නම් ඉතින් අර මැරෙන්න ඕනේ නැ වෙනම අපායක්. ඒ වයසට ගියාම වම තියෙනකොට දකුණ තියෙන්නේ. උතුර වනකොට වම දකුණ පේන්නේ. ඉතින් මිනිසුන්ට බයිනවා මුන් එකෙක්වත් මට දැන් හොදයි ඉති බල්ලෙකුට තරංග සලකන්නේ කියලා බයින්න පටන් ගන්නවා බලන්න යොක් කරන්න දැන කොල්ලන්ට වැඩ තියෙනවා. කෙල්ලන්ටත් වැඩ තියෙනවා. ඉතින් නාකියා නාකියන්ගේ වැඩ ටික කරගන්න බැන්නා. ඉතින් මැරෙන්න වෙන්නේ තද ද්වේෂිකී. මරණ චිත්තක්ෂණෙත් එච්චරයි. ඊට ඉස්සෙල්ලා මේ සෙල්ලම පොඩ්ඩක් කරලා තිබ්බනම් මම ඊයේ කියපු විදිහට බුදුසජනන්සේ සඳහන් කරලා තියෙන ඔබ භාවනා කරන වෙලාවේ මට ප්‍රතිඵල නැති වෙන නමුත් ලෙඩ වෙච්ච වෙලාවම නිවන් දකින්න කියනවා. ලෙඩේදී උඹට උඹේ ළඟ තියෙන උපකරණ ටික වැටෙනවා. ඒ හදලා තිබ්බ ටික ලෙඩෙන් මොනවද කියන්නේ අනුකම්පා විරහිතව. දයා විරහිතව ගන්න. පිංගල් සිල්වන්තයාට දාන දුන්න එක්කනට අන්නම්ම නමකුත් නැ ලෙඩාවට පස්සේ. මොනම මොනම විසබීජනාශකයක්වත් වේදනානාශකයක්වත් අහන්නේ දෙන්න ඕන එක දෙනවා. එතකොට අර හදාගෙන තියුණු කීකරු හිත තිබුණොත් පුදුමාකාර සාන්තියක් එනවා. අනික් කෙනෙකුටවත් පෙන්වන්න පුළුවන් අනේ උඹලට පුළු පුළුවන් වෙලාවේ අනේ මේ බණ භාවනාව කරලා හිත පොඩ්ඩක් තේරුම් අරගෙන තියපල්ල. ලෙඩ වුණාට පස්සේ නම් සතිය වඩන්න බෑ. වයසට ගියාට පස්සේ කරන්නත් බෑ. මරණ මොහොතදී කරන්නත් බෑ. හැබැයි එකක් සහජයි. මේ හැම කෙනෙක්ම ලෙඩ වෙනවා. කාට හරි අත උසලා කියන්න පුළුවන් නම් නෑ කියලා බුදුහාම කියන ඌ අනිවාර්යෙන් පිසෙක් කියලා. එකෙක් හරි හිතනවනම් ඒක චිත්තක්ෂණයට හෝ මම නිරෝගී කියලා උම්මත්තකෙක් මිසක් වෙනම කවුද මහන්නේ කියලා අහනවා. කාට හරි කියන්න පුළුවන් නෑ මම වයසට යන්නේ නෑ කියලා. හදිසි මරණකදී මැරෙන්න පුළුවන්. වයසට යන්නේ නෑ කියලා. නැත්නම් වයසට යන එක මම මේ අහවල් සාත්‍රයෙන් අහවල් මන්ත්‍රයෙන් අහවල් සූත්‍රයෙන් නතර කරනවායි කියලා කද්දාකත් වෙන්නේ නෑ. කාට හරි කියන්න පුළුවන් නෑ මම මැරෙන්නෙත් නෑ කියලා. ඉතින් ඒ වෙකේ අපිට කරන්න තියෙන මේ රූප බලන්න ඒක ඇති ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. එහෙම නැත්නම් මේ සක්මන කෙලවට යනකොට රූප පේනවා කියන්නේ අපරාධයක් කියලා හිතන්නත් එපා. ඒකට කමන්නේ. නමුත් එක වෙලාවක උත්සාහ කරලා බලන්න ගෙනියනකොට ඇති වෙන සත්‍ය ඇති කරගෙන ආ මෙතනදී හැලහැප්පුමක් එනවා. ඒ හැලහැප්පීම එනකොට මට මේ කෙලෙසි ආවේ ඇහෙන්ද, කනෙන්ද, නාසයෙන්ද කියලා හරියට ඒක කොටු කරගෙන ඒක බලන්න ගියොත් අපේ සිංහලයා වචනයක් කියනවා ඒ ලොකු සංසිත් ඉන්න කාලේ කියලා තියෙනවා මේ සක්මන් කරගෙන යනකොට කෙලවරට යනකොට ඒක පාරට Taman දිහාට එන කවුරුරි පේනවා. එහෙම නැත්නම් මොකක් හරි සිද්ධ වෙනවා. හරියට සතිය දිනු කරපේකන කියන්න පුළුවන් සුදක් ආවා ඥාන කෙනෙක්ට ප්‍රේමකෙන් කියන මන් දන්නේ කියලා. අර සුද ඇහැට වැහෙනකොටම සතිය පිටවන්න පුළුවන්. මම සුද දැක්කා. මන් දන්නේ ඥාන කෙනෙක්ට ප්‍රේමකෙන් කියලා. එතකොටම සතිය පිටවන්න තමයි පිටපසට යනවා. ඒ ඉස්සර අර මේ ආම්දු කෙනෙක් කියනවා තියෙනවා ආරණ්‍ය සේනාසනයක ඉතින් ඒ ඒ ආම්දු හුඟක් ශ්‍රීලංකාවේ ගුණවන්තයි නැත්නම් බොහෝම හුඟ දෙනෙක් ආශිර්වාද බලාපොරොත්තු වෙනවා. ඉතින් පස්සේ මේ මිනිස්සු කියලා කියලා කියලා රජුරවන්ට ලොකු ආශාවක් ඇති වෙනවා දකින්න. පණිවිඩයක් කරනවා ආම්දු කොහොමඩක්වත් කැමති නැහැ කැලින්ගියට. දෙවෙනි සැරේටත් හරියනවා. තුන්වෙනි සැරේටත් හරියනවා. ඊට පස්සේ පොතේ තියෙන මෙහෙම රජ්ජුරුව ගෑනුන්ගේ තනවලට තහනම් පනවනවලු මේ ආහඳු කැලෙන් එළියට එනකන් දරුවන්ට කිරිදීම තහනම් කරනවා. තම්පට සීල් කරනවා. ඊට පස්සේ දරුවන්ට කොට අර ආහඳුන්න පණිවිඩයක් යනවා. එම රජුරෝ මේ තහනම් නියෝගයක් දාලා තිනවා දරුවන් වගේ ඊට පස්සේ රජුරෝ චීන්තු කරනවා මාලිගාට යන්න. ඉතින් ගියාට පස්සේ රජුරෝ ඇවිල්ලා වදිනකොට සුවපත් වේවා මහරජා කියනවා. විදුන්නාංශ වදිනකොට සුවපත් වේවා මහරජා කියනවා. ඉතින් රජුරුවන්ගේ දොළ සංසුනා යනකොට පොඩි ආමතුරුහාරු මොකද්ද ස්වාමීන් වහන්සේ ඔබ අන්තිම ආමතුරු රජුරුව වඳිනකොට සූපත්තිවා මහරජා කියනවා දේවින්නාන්සේ වඳිනකොටත් සූපත්තිවා මහරජා කියනවා මොකද්ද මේක දැන් මට මේක දෙයක් නෑ නම මම සුද දකින්නකොට මට සතිය පිටවන ගෑනිද මිනිහද කියලා මම දන්නේ ඒ තරමටම ගන්න එකට කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ thin slicing of time කියලා. කාලේ ඊටාම තුනී පතුරට පතුරු ගහන්න පුළුවන් කරගත්තොත් සතියෙන් මේ අපි කරන හැම සිද්ධියක්ම අවස්ථා රාශියකින් සිද්ධ අර පුංචි පුංචි මේ කාල මාත්‍රාවට ඒකට බුද්ධ ජනසී යෝජනා ගත්තේ චිත්තක්ෂණය කියලා නැත්නම් ක්ෂණ සම්පත්තිය කියලා. ඒ ක්ෂණයට බස්සගත්තට පස්සේ ওই කිසිම කෙලෙස් ප්‍රවාහයකට නැතු ඕන තැනක එක්ක ක්ලච් කරන්න පුළුවන් නැත්නම් බ්‍රේක් කරන්න පුළුවන්. වාහනයක ක්ලච් එක බ්‍රේක් එක නැත්නම් හිතා ගන්න මොනතරම් භයානකද කියලා. මට මතකයි මම ඔය මේ ගල් ගල ගෙදර පල්ලෙහා එනකොට දන්නේ නැතුව ඩීසල් එන්ජින් එක ගියර එක ඔෆ් කරගෙන ආවා. බ්‍රේක් අහන්නේ නැහැ. මම ඕවර්ටේක් කරන්න ගිය වෙලාවේ මම දැනගත්තේ පොඩ්ඩක් එහෙම වුණා නම් අද මම මෙතන බණ කියන්නේ නැහැ. ක්ලච් එක බ්‍රේක් එක අහන්න තිය වාහනේ යනවා කියපුවාම පල්ලම කාය මොකක්වත් නැහැ. ඇඟ හීතල වීලක් වෙනවා. මොනවා වෙනවද දන්නේ නැහැ. ඒ වගේ තමයි අපේ මේ පුතඥ හිත ක්ලච් නැහැ බ්‍රේක් නැහැ. ගත්තට පස්සේ දිගට යනවා. අර thin slicing of time කියලා කියන්නේ ඒක ආය නෑ gadol break. සුද්ධ දකින්නකොට මොනනම් break එකක් ගතයි. ඊට පස්සේ නෑ මේ ස්ත්‍රියව පුරුෂෙක් කියලා දැනගන්නකොට break එකක් ගතයි. නැත්නම් මං දිශාවට එනවා මයින් ඈතට එනවා කියනකොට break එකක් ගත. ඒක අන්නේ වගේ මහජිසයඩෝ ඒ අර නිකන් චිත්ත විද්‍යාවක් ඇනලයිස් කරලා පෙන්නනවා. අපිට යම් කෙනෙක් මේ ස්ත්‍රියවද පුරුෂයද කියලා අඳුර ගන්නකොට අඩු ගන්න චිත්තක්ෂණ හතරක් පහක් මෝඩකමෙන් පහුවෙන්න ඕනේ නැත්නම් අපිට තේරෙන්නේ නැහැ. යමක් ස්ථිර වෙලා යෝජනා වෙලා තහවුරු වෙලා ඒක හිතට හරියට කියන්න මේ අසවලා කියලා ඒ අසතියෙන් එච්චර වෙලා බලන් ඉන්න ඕනේ. සතියෙන් බලන් හිටියොත් පේනවා මේවා ඉස්සලා මෙහෙම මතුවෙලා මේක මේ විදිහට ගිහිල්ලා නැත්තම් අපි ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාව හැටියට කිව්වොත් ඇහැට රූපයක් වැටෙනකොටම චක්ක මේ ප්‍රතානේ ඒ වදින වර්ණ රූපේ නිසා ඊට අදාළ චුම්බක විද්‍යුත් ක්ෂේත්‍රයක් හටගන්නවා. ඒ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයෙන් සමහර වෙලාවට ඒ නියුරොපෙප්ටයිඩ්ස් හදනවා. එහෙම නැත්නම් නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් හදනවා කිමිකල් එකක්. ඒක තමයි යන්නේ ස්නායු දිගේ. ස්නායු දිගේ ගියාම ඒ රූප බලන පැත්තට යන්නේ රූපේ නෙවෙයි. ඒ රූපේ පිළිබඳ මේ මොකද්ද විද්‍යුත් චුම්බක ආකර්ෂණයක් හෝ ශක්තියක් හෝ රසායනයක් ගියාට පස්සේ එතන පරිශ්‍රණය කරලා බලනවා මේ දකපු එක තර්ජනයක්ද වාසියක්ද කලින් දකපු එකක්ද නැද්ද කියලා එයා අර පරණ කෝඩින් සිස්ටම් එකට මේ කෝඩ් එක දාලා මේ පරිණාමයෙන් ආපු දෙල්ලමක් පරීක්ෂාවක් සිද්ධ වෙනවා ඊට පස්සේ එතනින් නිකුත් වෙනවා සංඥාවක් නෑ මේක ප්‍රශ්නයක් නෑ මේක බයක් වෙන දෙයක් නෑ මේක දන්න දෙයක් මේක නොදන්න දෙයක් මේකට මේ නම කියන්න ඕනේ කියලා ඒක ඇවිල්ලා දුන්නට පස්සේ තමයි පෙනීම සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒ දකින්න රූපේ බලන්න පුළුවන් කිසිම ලෝකයේ ඇහක් නැහැ. දකින්න රූපේ අතෙන්ද යනකොට එක නියුරෝනයක් කරා නෙවෙයි නියුරෝන්ස් කීපයක් කරා යනවා. යනකොට ඒව අතරින් අතරින් මාරු වෙන්නේ මේ ඒ මොනවද කියන්නේ මේ කිමිකල් සරහා රසායනික ක්‍රමේ නැත්නම් විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රයේ. ඉතින් ඒ කටයුත්තෙන් ඇවිල්ලා ආවට පස්සේ තමයි අපි හරියට මේ අම්මා මේ තාත්තා. ඉතින් ඔය අර මට අර පොතක් දුන්නා The man who recognized his hat as his wife කියලා. උට තොප්පිය දකින්නකොට නෝනා නෝනා නෝනා දකින්න වගේ පේනවා. අර අතරමැද තියෙන පෙප්ටයිඩ්ස් වලින් හැමදාම මේ මාරු කරකවනවා. ඊට පස්සේ උට පිස්සයි කියලා කියනවා. අර හැම එකම දවසටම කෙලස් වෙන විදිහට ගියොත් පිස්සු නෑ. පුරුදු පුරුදු ටැකේ කියලා කෙලස් වෙනවනම් පිස්සු නෑ. සමහරට වයර් මාරුනාට පස්සේ වෙන දේවල් තමයි පේන්නේ. ඉතින් ඒකට අපි කියනවා භයානක රෝග ලක්ෂණයක් කියලා. ඇත්තටම බලන්න හැම එකම පිස්සෙත් තමයි. කවදාකවත් අපිට රූපයක් දකින්න බෑ. අපි දකින්න රූපේ ආකාර, ලිංග, නිමිති කියන ඒ සංඥා ටිකකින් අපි රූපේ හදාගෙන මේක ප්‍රිය දෙයක්, අප්‍රිය දෙයක් කියලා එකට වගුරුවන වැගිරිල්ල සම්පූර්ණ කෙලෙස් වලින් ආතුර වෙච්ච හිතකින් කරන්න පුළුවන් දෙයක්. නමුත් ඒ බව මෙන්න මෙහෙම දෙල්ලමක් යන්නේ කියලා දන්න එකම දැනගන්න පුළුවන් එකම සතා මනුස්සයා විතරයි. කිසිම තිරසිනෙකුට මේ මේ විග්‍රහය බලන්න බෑ. ඒක දෙයියෙකුට ප්‍රශ්නකටත් පුළුවන් වෙයිද කියලා සැකයක් තියෙනවා. මනුස්සයාගේ විතරක් මේ තමන් මේ චිත්‍රපටිය බලන වෙනකොට ප්‍රොජෙක්ටරේ බලන්න පුළුවන් හැකියාව තියෙනවා. නමුත් මනුස්සයා උපන්දාන ඉඳලා මැරෙනකම් බලන්නේ චිත්‍රපටිය විතරයි. කවදාකවත් මේ ඇහි මොකද වෙන්නේ මේ සතියේ මොකද වෙන්නේ කියලා බලන්නේ නැති එකේ සඳහන් කරලා තියෙනවා එහෙම මනුෂ්‍ය ජීවිතයයි තිරිසන් ජීවිතය කිසි වෙනසක් නැහැ. තිරිසනත් ඔය සෙල්ලම තමයි කරන්නේ. නිසා මිනිස්සුෙකුට හම්බෙලා තියෙන සුවිශේෂත්වය තමයි අවශ්‍ය නම් රූපේ බලනකොට මේ බාහිරාවර්තිව සිදුවන ක්‍රියාවලිය දකින්න පුළුවන්. එයාට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙන විදිහ මේ සමීකරණය එහෙම නැත්නම් ඒ යාන්ත්‍රණය ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික එක දවස් ඔක්කොම කරන්න බෑ බලාන බලාන යනකොට සර්වචනාන්ති අම්මාකාරයට දැකලාද කිව්වේ මේ දැකීමේ දැකීම පමණයි කියලා ඒක දැක්කන්න අන්න එදාට මේක සර්වචන දේශනාවක් නෙවෙයි නමුත් මහරහතන් වහන්සේ නමක් කියලා තියෙනවා උඹ රූපයක් බැලුවට අන්ධෙක් වගේ හිටපන් කියලා චක්කු මාසේ අත අඳුමට ඇස් පේනවා රූපේ පේනවා නමුත් ඒක දැක්කට ආඩම්බරයක්වත් සතුටක්වත් නැහැ දැකීම දැකීම පයින් නතර වෙනවා හැසිරෙන්නේ අන්ධෙක් වගේ සද්ද ඇහුනට බීරෙක් වගේ හැසිරියන් කියලා. එතකොට මේ සද්දෙන් ආතුර වෙන්නේ නැහැ. සද්ද ඇවිල්ලා තියෙනවා දන්නවා. නමුත් හැසිරෙන්නේ බීරෙක් වගේ. ඒ වගේම මුදුවට ඥානෙ තියෙනවා මෙයා දැන් අනාගන්න හදන්නේ මෙයා මේක කරන්නේ. නොදැක්කා වගේ නෑ වුණා වගේ බලාගෙන ඉන්නවා. හැබැයි පූර්ණ අවදියෙන්. පැහිය වෙන්නේ නැහැ. අයිය වෙන්නේ නැන්නෙත් නෑ. අත දාන්නෙත් නෑ. බලාගෙන ඉන්න බෑ අවශ්‍යතාවයක් වුණොත් ඕන වෙලාවක ගිනියන හමුදා වගේ ලෑස්ති පිට ඉන්නවා. එහෙම මිනිසයා කවදාහකත් අනුන්ගේ පවත් තමන්ගේ මල්ලේ දාගන්නේ. ඒ වගේම අතීත නාගත පව් වලට ගෙවන්නේත් නැහැ. ඒ වෙලාවේ තියෙන කර තියෙන අධික එලඹ සිටි ශක්තිය, එහෙම නැත්නම් ඒ සතිය, එහෙම නැත්නම් අප්‍රමාදය එnde ende ende ende කස කැවෙනවා. එnde ende ende ende සමහන් ක්‍රමසාවිදි හොයාගනිමින් කෙලෙස් ඇති තැනක නික්ලේශීව ගත කරන හැටි. අපි ලොකු සංස කිව්වේ විෂම ලෝකයේ සමහිත පැවැත්ම තේරුම් ගන්න. එදාට තේරෙන පටන් ගන්නවා මේ හැම කෙනාම මොන විදිය නාටකමකද ගත කරන්නේ මොන විදිය රංගපෑමක්ද කරන්නේ ඉතින් ඒගොල්ල කවද්ද දැනගන්නේ මේ Taman මේ රංගපෑමක් කරන්නේ කියලා දැනගත්ත දවසේ තමයි මේ manussකම කියන එක තේරෙන්නේ මේ රංගපෑම අයින් කරාට පස්සේ කියන්නේ මවාපෑම රංගපෑම ආලවට්ටම අයින් කරපුවාම අපි දෙන්නේ අතර වෙන්න මොනම වෙනසක් අපි දෙන්න අතර තියෙනවා නම් වෙනසක් තියෙන්නේ රංගපෑමේ තමයි ඒ ටික වැළෙව්වට පස්සේ අපි ළඟ එන මානව කතිය, manussකම එහෙම නැත්නම් අපි කියන මේ මෛත්‍රිය නැත්නම් සමජීවිකතාවය දිව්‍යමය බ්‍රහ්මමයමයි. නමුත් අපි උඹ වෙනස් මම වෙනස් කියලා අර පිටාල වට්ටමින් තෝරන්න ගියාට පස්සේ ම්ලේච්ච වෙනවා ගහ ගන්නවා බැන ගන්නවා ප්‍රශ්න ඇති කර ගන්නවා ওই මේ මේ කෑල ඉවරෙච්ච ගමන් බුදුජානනාංශයෙන් පෙන්ලා දීලා තියෙනවා ඒ තණ්හාව නිසා මිනිස්සුયો දණ්ඩ දාන සත්ත්ව දාන ආදී වශයෙන් තෝතෝ වරපල කියාගෙන තඬුවම් කරගෙන ගත කරන හැටිත් මේක තේරුම් ගත්තට පස්සේ ඒ ඒ තරමටම තමන් වාල් වෙන්න ගමන් කරන පෙත දැක්කට පස්සේ මනුස්සයන් අතර බ්‍රහ්මික විදියට දිව්‍යෙක් විදියට ජීවත් වීමේ හැකියාව දෙවියන්ගෙන් ප්‍රඥාවෙන් අපිට එන එකක් නෙවෙයි. මනුෂ්‍යයන්ගෙන් එන එකක්. ඒ නිසා මේ වගේ ශ්‍රේෂ්ඨ ගමනකට අතහිත දෙන මේ සතිය එළඹ සිටි සිහිය අප්‍රමාදය අපිට කාට හරි දෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඊට වැඩිය ලොකු දෑවැද්දක් තියෙනවා. ඊට වැඩිය ලොකු අනුකම්පාවක් මෛත්‍රියක් තියෙනවා කියලා නිසා අපි අමාරු මේක උඟ දිනේ ගන්න පොළට දැම්මට ඉච්චර විකිනෙන්නේ නැහැ මේ බඩු. කවුරු බලන්නේවත් නැගරන් අහන්නෙත් නැහැ. ජීන්සායේ ඒක කෙරුවා කියලා හරියන්නේ නැහැ මැරෙනවා ලෙඩ වෙනකොට කරදර එන නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මොන විදියකින් හරි මේක අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන සාමාන්‍ය පෘථග්ජනයා ලෝකෙදී ආපල්න හැටිත් බලලා ශික්ෂණය වෙන මිනිහා කොහොමද රහතන් වහන්සේ කොහොමද බුදුහාමර පෙන්ලා දෙන විදිහට අඩු ගන්න. සූත්‍රමේ වශයෙන් හරි දැක ගන්න උත්සාහයක් ගත්තොත් මේ මනුස්ස ජීවිතේ බොහොම හරවත් දෙයක් වාටපත් ඒ නිසා එවැනි දෙයක් සඳහා එළඹ පෙළඹ වාසය කරන මේ පිරිසට මේ ධර්ම දේශනාවත් ඒ සඳහාම හේතු ආසනාවක් වේවා සනසීම් පිසුදා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම සනසීම් උදා වේවා කියලා ප්‍රාර්ථනා හොඳයි අපි මේක අවස්ථාවක් කරගන්නවා පෙනී නොපෙනී උදව් කරන ලද සියලුම දෙනාට අනුමೋದනා ශීර්ෂයෙන් මේ පින බෙදා හදා ගැනීම සඳහා ඒ වගේම සියලු ඥාතීන් විශ්ේ පින්පමණ වීම සඳහා ඒ වගේම අපාපටත් අපි කරගෙන යන වැඩේට නියම එල්ලය සීපත් කිරීම සඳහා එල්ලේ නැවතත් પરමාර්ථයේ මේ ඍජු කර ගැනීම සඳහා මේ කුසල හේතු වාසනා වේවා කියන අදහසින් අපි ඊත්තාවතා ചാති ගාථා සජ්ජායනා කරලා වැඩසටහන දවසේ වැඩසටහනේ නිමාව සටහන් කරමු. ittavata cangammehi sambataṃ puñña sampadaṃ sabbe devānumodantu sabba sampatti siddhya ittavata cangammehi sambataṃ puñña sampadaṃ sabbe bhūtānumodantu එත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤාන්තං අනුමෝදිතා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා දිත්වා චිරං රක්칸තු මං පරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තියා සාදු සාදු සාදු